ගෞරවනීය සංග්‍රහණයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දා දවසක් ඉදිරිපත් වෙලා තියෙන්නේ අපේ නිස්සාරණෝනේ වැඩපිළිවෙලේ තවත් විපස්සනා ධර්ම දේශනාවක් සඳහා විලාවක් දිනයක් පැමිණලා තියෙනවා. ඉතින් අපි ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා ධර්ම ගෞරව යුක්තව සාදුකාරය පාත්තා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කින්නකෝ භෝගෝතම හෝතිච නේව හෝති තත් නහෝති තථාගතෝ පරම්මරණාති ඉදමේව සච්ඡං මොහග මඤ්ඤන්ති එවං දිට්ටි බවං ගෝතමෝ තීති කෞරණීය සංගරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඉදිරිපත් කරගත්තේ සර්වජන් වහන්සේත් මේ වච්චගොත්ත කියන පරිබ්‍රාජකයාත් අතර ඇතිවිච්ච සංවාදයක වච්චගොත්ත ආසන අවධාන ප්‍රශ්නේ සර්වචනාසිකේ ප්‍රශ්න 10ක් අහනවා එකම දාර්ශනික තලයක ඉඳගෙන මේ ප්‍රශ්න අහන්නේ. ඒකේ අවසාන ප්‍රශ්න එකක් අහලා අනතර කරන්නේත් නැහැ. ඒකට උත්තරේ ලැබෙන්නේ ඒ විදිහටම තමයි දෙවෙනි එකටත් උත්තර ලැබෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නත් උත්තර ලැබෙන්නේ. ඒත් එයා දාර්ශනික ප්‍රශ්න 10ක ප්‍රශ්නාවලියක්. අද වගේ ප්‍රශ්න 10 ප්‍රශ්න පත්‍ර තමයි එදත් තිබිලා තියෙන්නේ. 10 වෙනි එක තමයි හෝතිච නේව හෝතිච නේව හෝතිච නේව නේව හෝති තතගතෝ පරමා තථාගතයන් වහන්සේගේ මරණය වෙයිත් වෙයි නොවේයිත් වෙයි. ඒ වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන මේ අදහසද ਸਰවචනාංශ ළඟ තියෙන්නේ මේන් පිට සියලු මත බොරුද කියලා ප්‍රශ්නේ තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ මරණය වෙයිත් නොවේයි මරණින් මස්සේ තථාගතයන් වහන්සේ වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියලා නැස්චාර්ත දනවන ප්‍රශ්නයක්. ඉතින් මේක සාමාන්‍ය අපිට එදිනදා ජීවිතේ කවදාකවත් හම්බෙන ප්‍රශ්නකුත් නෙවෙයි. අපිට අදාළත් නැහැ. තථාගතයන් වහන්සේ තබා මිනිස්සෙක් තබා මොනම දෙයකටවත් අපිට මේ ප්‍රශ්නය අදාළ වෙන්නෙත් නැහැ මේ වර නැගීම මේ ව්‍යාකරණය අදාළ වෙන්නෙත් නැහැ. තථාගතයන් වහන්සේගේ මරණයෙන් මතු වෙයි නොවේයි නොවේයි නොවේයි. ඉතින් මේක දාර්ශනික වශයෙන් බැලුවොත් මේ ප්‍රශ්නේ නාහ බෑ. ඒ හදන රාමුවේ එක කොටුවක් තියෙනවා මේකට. චතුස්කෝටික ප්‍රශ්නේ නේව හෝති න නොහෝති නච හෝති නේව න හෝති නොවේත් වෙයි වෙයිත් නොවේයි නොවේයිත් වෙයි නොවේයි අයිති ඒක මේ දාර්ශනයට විතරක් අදාළ ඉදින්දා ජීවිතර අදාළ නැති ප්‍රශ්නයක්. 아무ත ඉදින්දා ජීවිතේ ප්‍රශ්න වලින් වෙන් වෙලා ඉන්න අය පැත්තල බන භාවනා කරන ඕවගේ තම ඔළුව කරකැවෙන්නේ. ඉතින් නිතරම ඔබ කල්පනා කර කර ඉන්නවා මේක තර්කයෙන් යන්න. මෙතේ ඒ නිසා ඒගොල්ලෝ හිතනවා කවදා හරි ਸਰවචන සමක් පහළ වුණොත් මේක අපිට කියලා දෙයි. මේ අපිට ඉදින්දා ප්‍රශ්න නැහැ, හරක බාන ප්‍රශ්න නැහැ, අමුදරු ප්‍රශ්න නැහැ. අපිට තියෙන්නේ මේ ਸਰවචන් වහන්සේ මරණයන් මතු නොවේයි වෙයිත් දෙකමද නැත්නම් වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා. ඉතින් මේ අග්ගිවච්ඡගත ලොකු අවස්ථාවක් හම්බෙන්නේ දැන හෝන දැන ਸਰවඥ අභිමුඛයට පැමිණෙනවා. ඊළහනවා අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉස්සල් ප්‍රශ්න නමයක් අහලා 10 වෙනි එක අහනවා සර්වඥාන්සේගේ මරණයන් මැත්තේ දේව හෝති න නහෝති වෙන්නෙත් නැ නොවෙන්නෙත් නැ මේකද උත්තරේ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා මෙන් වෙන්නෙත් නැ නොවෙන්නෙත් නැ කියන එක නෙවෙයි සර්වඥාන්සේගේ මතය. ඉන් එපිට ඒ මතයෙන් පිට සියල්ලම බොරුයි කියන එක සරුවචන්ස පිළිගන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ තමයි ප්‍රශ්නාවලිය පිළිබඳව ප්‍රශ්නයක් නගනවා. වච්චගොත්ත ස්වාමීන් වහන්සේ මං අහුවා ලෝකේ සදාකාලිකද කියලා අනික ඔක්කොම බොරුද කියලා බංස ඒකටත් ඔය උත්තරේ දුන්නා. සරුවචන්හන්සේම සදාකාලික බවක් පිළිගන්නවා. අනික සියල්ල බොරුයි කියලා එහෙම මතයක් නැහැ. ලෝකේ උච්ඡේදවාදීද උච්ඡේදයක් ලෝකේ මේ සම්පූර්ණ භෞතික විනාශ වීමක් ලක් වුණාට පස්සේ කිසිත් නැතුව ඉවර වෙන දෙයක්ද කියලා. ඒකටත් උත්තර දෙන්නේ වාගේ. ඊට පස්සේ සත්‍ය වේයිද නොවේයිද වේයිත් වේයිද නොවේයිත් නොවේයිද කියලා ඇහුවා. ඒකටත් ওই උත්තරේමයි. මරණයන් මතු තථාගතයන් වහන්සේ වේයිද නොවේයිද වේයිත් වේයි නොවේයිත් වේයිද වේයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා දැන් ප්‍රශ්න 10ටම ඔබහන්සේ උත්තර දුන්නා. මම මේ මතය මයි සත්‍යය ඉන් පිට බොරුයි කියන මතේ නෑ කියලා. එතකොට වහන්සේ මේ මේ විදිහට මේ අහන අහන ප්‍රශ්නේ දැන් සරුවඥයි කියලා කිව්වනම් අහන අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න eBay. දැන් අහන අහන ප්‍රශ්නේ නෑ ඒක නෙවෙයි කියලා කියනවා. ඉතින් එතකොට මේ ප්‍රශ්න කරුට එනවා ප්‍රශ්නයක් අග්ගවච්චකතර එනවා ප්‍රශ්නයක් ඔබ වහන්සේ එතකොට මේ මුක්කම දන්නවද නෙවෙයි නොදන්නවා කියන එකයි පේන්නේ කියලා. 10ක් අහුවොත් 10ම දන්නේ නැහැ කියන ප්‍රශ්නේ කියලා. එතකොට ඒකට එහෙම එයා ඉස්සලාම ඍජු අභියෝගයකින් මේ අහන්නේ දැන් ඔබ වහන්සේ හැම උත්තරේ ප්‍රශ්නට දුන්නේ මේ උත්තරේ කියලා. ඒකෝට සරුවච්චන් වහන්සේ ඒකට දෙනවා බොහොම කාටත් තේරෙන්න පුළුවන්. ඇයි සරුවච්චන් වහන්සේ මේ Tamanට දාන හැම බෝලෙටම ලෑල්ල අල්ලලා බේරෙන්නේ? හයේ පාරවල් ගහන්න නැති අය කියලා. ඒකට සරුවච්චන්සේ කියන සඳහන් කරනවා දැන් බොයි කියනේ ඔක්කොම යම් යම් දිට්ටි ඒවා දිට්ටි දිට්ටිගතං ඔය ඔය දෘෂ්ටියක ඉඳගෙන යෝක අහන්නේ. ඔය දෘෂ්ටියක ඉන්න බවට රෝග ලක්ෂණ තමයි ප්‍රශ්නේ. දිට්ටි ගහනන්, දිට්ටි සංයෝජනන්, දිට්ටි කාන්තාරන්, දිට්ටි විප්පන්දනන්, දිට්ටි සංජාතං. දිට්ටි කාන්තාරකම නතරලා ඉන්නේ. ඔබට මේ දිනදා ප්‍රශ්නේ දුකක් තේරෙන්නේ නැහැ. ඔබ මේ කොහොද යන ධාර්මික ප්‍රශ්නයක් අරගෙන කාන්තාරයක් මම තනි වෙච්ච මිනිහෙක් වගේ මේ භූත විකාර වෙලා. දිට්ටි කාන්තාරන්, දිට්ටි ගහනන් මේක එකින් එකට එකින් එකට හැත් බැඳි බැඳි පැටලෙනා මිසක්කා අවුලෙන් වියවුලකටපත් කරනවා මිසක්කා කවදාකවත් ගැලවුමක් දෙන්නේ නැහැ. ඒ නිසා ඒක ditthi ගහණයක්. ditthi විසූකම් වේලිලා නිකන් මොනවත් නැති මස්ලි නැතියට ඇට කෑල්ලක් වගේ වේලිච්ච කරවෙච්ච දෙයක් අල්ලගෙන ඒකුඹ හපහපා ඉන්න ඕකෙන් කිසිම මස් රසයක්වත් ඇට මිදුළු රසයක්වත් ලේ රසයක්වත් ලැබෙන්නේ නැහැ විප්පන්දි තමයි හැබැයි ඒකේ ගැහි ගැහි හැප්පෙනවා ඒකෙම හැපි හැපි හැපි හැපි ඉන්නවා. ditthi සංයෝජනං උඹ හිතනවා මේකේ බැඳිලාම ඉන්න ඕන කියලා. සරුවච්චන් වහන්සේ එනකමුත් ඉඳලා සරුවච්චන් වහන්සේගෙමුත් අහලා තවත් හප්පලහනවා. සංයෝජන වෙලා තියෙන්නේ මේක කොහොම හරි දන්න කෙනෙක් ලව විසඳන්න ඕන කියලා බාහිරේ හොයන්නේ මේ. ඇතුළත කිසිේත්ම හොයන්නේ නැහැ. ඇතුළත හිවීම පිළිබඳව තියෙන බයට කරන විකාර වැඩ. මනෝ විකාර වැඩ. ඉතින් මේක තමයි අද තියෙන දැනුම කියන්නේ. අද ලෝකේ තියෙන හැම දැනුමක්ම ඔච්චරයි. මේ Taman ගැන හොයන එක තබා අනුන් ගැන හොයන දේවල් එක ආකාරයක දික්ටිගතයි. නමුත් සර්වජන් වහන්සේ තේරුම් ගන්නවා. නැත්නම් සර්වජන් වහන්සේ මේ සූත්‍රයට අදාළ නැතත් කියනවා දේශනා කරනවා. Taman ගැන හෙව්වට පස්සේ ඒක අනුන් ගැනත් එක සංසන්දනය කරන්න කියලා. ඉති අජත්තං වා කායේ කායන පස්සේ විහෙරති. ඉති බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. ඉති අජත්ත බහිද්ධාවා කායේ කායන පස්සේ විහෙරති. ඉතින් ඒ නිසා මේ බහිද්ධාවා කායේ කායානුපස්සී විරති කියන මේක වැටෙන්නේ නැද්ද කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මොකද බුදුසෙන්හන්සෙත් සාමාන්‍ය බුද්ධියට ගරු කරනවා. සාමාන්‍ය මනුස්ස දැනුමට සාමාන්‍ය දෙයට ගරු කරනවා. ඉතින් ඒක කරන්න ඉස්සලා අජත්තන්වා කරලා යන්න තියෙනවා. ඔතන තමයි අද මේ දැනුම තියෙන අයට වැරදිච්ච තැන. ඒගොල්ල අජත්තය ගැන එවීම පැත්තක තියලා මේ බහිද්ධාව අනුන්ගේ කුණු කන්දල් හොයන එක, ඕපදූප හොයන එක පටන් අරගෙන ඒකෙන් කොච්චර දිට්ටි කන්තාරං දිට්ටි විසෝකං දිට්ටි සංයෝජනං දිට්ටි විභන්දිතං කියලාද කියනවනම් අද අසහනය කියලා රෝගයක් හදාගෙන තියෙනවා. ඒ රෝගෙට ওই ලක්ෂණ ඔක්කොම තියෙනවා. එන්නේ එන්නේ එන්නේ පටලැ වෙනවා. එන්නේ එන්නේ ගැහෙන්න පටන් අර ගන්නවා. එන්නේ එන්නේ එන්නේ තමන් වියරිලා උද්දණ්ඩක් මෙටි කළා දැම්මා වගේ ගණ්ඩ දෙයක් නැත්තරටපත් වෙනවා. එන්නේ එන්නේ එන්නේ ආල පහල ඉන්න ඔක්කොමලා ඉන්නේ ඒ කාන්තාරේ බවත් තියෙන. හොඳ ලගාව කිසිම හවුහරණක් එහෙම නැත්නම් තෙතමනයක් මොකක්වත් නැති බව තේනවා. ඉතින් මුළු ලෝකෙම අභ්‍යන්තර හිවීම තබා බාහිරයට දැන් අගාරු ලෝකයට යනවා, අන්තරීක්ෂයට යනවා, දුරීක්ෂ හොයනවා. බාහිර හොයන්න හොයන්න හොයන්න හොයන්න Nobel Prize දෙනවා, নানা ආකාර දේවල්. ඔය එක මොංගේ වාහකයට කොට ඇතුළත හොයන කතාව මෙච්චර බුදු කෙනෙක් පහළලා කියලා තියෙද්දි අඩු ගන්න බෞද්ධයටවත් කවදාවත් හිතෙන්නේ නැහැ. ඉතින් ඒ තියෙද්දි ඒගොල්ලෝ හිතනවා බුදුරජාණන්සේගේ විය යුතු පරම සේවය තමයි මේ අපි මේ බහිද්දාව හොයන ප්‍රශ්නට උත්තර දීලා මේ බබා නලවයි කියන. බබාට සූප්පක් දීලා බබා නලවයි කියන. ඉතින් සරුවචනාංශය ඒකට දොස් කියන්නේත් නැහැ. මොකද සරුවචනාංශෙත් බුදු වෙන්න ඉස්සෙල්ලා චෝතන් නෙවෙයි හිටියේ. අපිත් එහෙම නෙවෙයි. ඉතින් ඒක නිසා ඒක දොස් කියන දෙයක් නැහැ. නමුත් ඒ බමුණගේ තියෙන දක්ෂකම යා මේ බුදුරජාන් වහන්සේ මේ අහපු 10ෙම ප්‍රශ්න 10ෙම දිච්චියක ඉඳලා අහපු බව. තණ්හා මාන දිච්චි කියන ප්‍රපංච කරන ධර්ම තුනෙන් දිට්ඨියක ඉඳගෙන කතා කරන බව පෙනේ සසුද්දයි එක මේ මා තණ්හාවෙන් අහන එකක් නෙවෙයි. මාන්නෙන් අහන එකකුත් නෙවෙයි. විල බහලා දාන්න අහන එක නෙවෙයි. දිට්ඨියක ඉඳලා අහන එක මුද්‍රාශි කියන ඔබට තියෙන රෝගේ වාත රෝගයක්, පිත්තත් සෙමවත් රෝගයක් නෙවෙයි. යා හරියට රෝග ලක්ෂණ අඳුර. ඒක ආපුවාම ඉන්න රෝග ලක්ෂණ. දිට්ඨි ගහනන්, දිට්ඨි සංතාරන්, දිට්ඨි විසෝකන්, දිට්ඨි සංයෝජනන්, දිට්ඨි විපන්දනන්, දිට්ඨි මේතං. ඊට පස්සේ කියනවා මේක නම් ඔබේ රෝග ලක්ෂණේ මූලයේ වාතේ නම් වාතමාර්ථක මේක තියෙනවා තියෙනවා කියලා බලපන්. එයාට තේරෙනවා ඇත්ත. දැන් මට මේ වාත අමාරුවක් තියෙන්නේ. මෙන්න වාත රෝග ලක්ෂණ පොතේ ලියලා තියෙන විදිහ කියලා ඔන්න තේරෙන පටන් අරගන්නවා. ඒ තේරෙන පටන් අර ගන්නවා තමයි මේ බුදුහාමුදුරු මේ මල්ලෙන් ගහලා මේ මිනිස්යා මේ තර්කෙන් පරද්දලා යන්න හදන නෙවෙයි. ඒ මනුස්සයාට තියෙන අසහනේ. ඒ මනුස්සයා තියෙන රෝග ලක්ෂණ පෙන්වනවා. ඉතින් ඒකෙන් තමයි මේ මනුස්සයා බුදුජානක විශ්වාස කරන්නේ මේ ජය මේ වාදයෙන් ගහලා පරද්දන්න හදනව නෙවෙයි උඹ තව කොහොම ආහා ඵලයන්කෝ මම ඉස්සරහට වරෙන්කෝ මම මේ පොඩි කරලා චප්ප කරලා තලලා විශ් කරන්න යන්නේ උඹ ඥානේ මේට වැඩි ගැඹුරු මට්ටමකට බස්සන්න ඕන. එතකොට පුත්‍රජානසක මේ මිනිස්සු අහනවා මේක බාහිර අරගෙන යාගේ නින්දාවකටපත් වෙලා නැහැ. අවචාවට ලක් වෙලා නැහැ. පහත්තර හොඳයි ස්වාමීන් වහන්සේ දැන් මේ 10ෙම ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරලත් ඔබ වහන්සේ සරුවඥයි කියලා ප්‍රකාශ කරනවා නම් දැන් ඔබ වහන්සේ අපිට කියන්නේ මොකද්ද? මම අහන ප්‍රශ්න නෙවෙයි. හරි වෙන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ ප්‍රකාශයක් තියෙනවා. ඔන්නෝතෙන්ට එනකන් කදා බණ කියන්නේ බකාටවත්. මේ මිනිස්සේ නැමිලා අහන්න හදා ගන්න ඕනේ. ඉස්සෙල්ලා ඇවිල්ලා එයා ප්‍රශ්න අහන්න නිසා යාට උත්තරයක් දෙනවා. හැබැයි මෙයා වට්ටන්නේ. වට්ටන්නේ තෝ කියනවා ප්‍රශ්නයක් තියෙනවා. ඔය වාත ලෙඩක් ඕක. ඔය වාතෙට මෙන්න මේ වගේ දිවාත ගුණේ නැති වෙනවා. පුම්බන ගතිය එනවා. අනුන් එනකොට නිකන් පෙනේ බුම්බණ්ඩ හදනවා කියලා රෝග ලක්ෂණ ටික පේනවා. යාට පේනවා ඇත්ත තමයි. මට නිවාත ගුණයක් නෙවෙයි තියෙන්නේ වාතය තමයි. වාතාමාරු තමයි කියලා තේරුණාට පස්සේ යාට තේරෙනවා මේ වේදා ලෙඩා පහත් කළා සලකන්නේ. පහත් කිරුවොත් වෛද්‍ය වෘත්තිය කරන්න බෑ. හැබැයි ලෙඩා පහත් තමයි. නැත්නම් ලෙඩ වෙන්නේ නැහනේ. හැබැයි ඉතින් වෙදත් පහත් තමයි ලෙඩාට වෙදාට වෙන ලෙඩක් තියෙන. ඕක නැති උනාට. වෙදා ඒ ලෙඩේ නෙවෙයි. වෙන ලෙඩ කියන්නේ නිසා වෙදා පහත් බව දන්නේ ලෙඩා විතරයි. දෙසරත් තුන්සරක් හම්බෙන්න යන ඕන වෙදෙක් වේදාගේ තියෙන ලෙඩේ අල්ලතයි. ඒක ඉතින් නිතර යනකොට කොහොමද සිද්ධ වෙන්නේ? ඒක වළක්වන්නත් බෑ වෛද්‍ය ශාස්ත්‍රයද. ගියේ කාට නැවත නැවත යන්න වෙනවා ඉතින්. ගියාට පස්සේ සිහිමොලේ තියෙනවා නම් අන්තට්ටුවක් නැත්නම් ඌට තේරෙනවා බෙහෙත් ආහන තරම් පුළුවන් කියලා දෙන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නෑ. සතහට වෙන භව දුකට වේදානම් වෙච්චර අපේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ ඇර අර කේන්ද්‍රී ගානකට ඉතින් අපි යැවෙනවා තමයි. ගියාට උන්දලාට මොනම දෙයක්වත් කරන්න පුළුවන් කමක් නැහැ. උන්දරට පුළුවන් වෙන්නේ අර මැරෙන වෙලාවේ වැරෙන්ටත් ඇරලා අර සල්ලි පර්ස් එකට අත තියන්න පුළුවන්කම තියෙනවා. මාරයට ඒක නැහැ. යමයට තියෙන්නේ මැරෙන වෙලාවට මරණ එක විතරයි සල්ලි පර්ස් එකට අත තියන්න බෑ. වෙදාට දෙකටම පුළුවන්. මරන්නත් පුළුවන්. සල්ලි පර්ස් එකට අත තියන්න පුළුවන්. ඒ නිසා මෙයා යමයාගේ මල්ලි කියලා කියනවා. බුදුජානකසේ ඒ වැඩේ කරන්නේ නැහැ. වෙදා ලෙඩාට විශ්වාසයක් ඇති කරලා උත්තරේ දීලා නැහැ. උත්තරේ දෙන්නත් එපා. දීපු ගමන් මිනිහා දුවගෙන ගෙදරනවා ගෑනු ටිකයන්. ගෙදර දරුවන්ට කියන්නේ. පොඩ්ඩක් අහකට වෙගෙන ස්වාමීන් වහන්සේ හොඳයි දැන් මේ 10ම ඔබ වහන්සේ ප්‍රතික්‍රියා කරාට පස්සේ ඔබ වහන්සේ මොකද්ද මේ ලෝකෙට හෙලි කරන ධර්මයේ නැත්නම් ඔබ වහන්සේ පෙන්වන්නේ මොකද්ද අපිට කරන්න කියලා ඒ ඉන්නේ එතෙන්ද එනකන් මේ මිනිස්සයා මේ යොමු කරන එක ප්‍රශ්න එයා ඉන්නේ ප්‍රශ්න මාර්ගේන ප්‍රශ්න මාර්ගය යොමු කරවන්න ඕනේ එයා ඉන්නේ කමඨාන සුද්ධ කරනවා කමඨාන සුද්ධ කිරීම හරහා එයා එතෙන්ට යොමු කරවන්න ඉතින් ඇමරිකාවේදී ලියවිච්ච පොතක ලියලා තිනවා කෙනෙක් අහන ප්‍රශ්නේ දැනගෙන ඒ ප්‍රශ්نين යාට යාව පිළිබඳව දැක ගැනීම දර්පණතලයක් වඩපත් කරලා දෙන්න ප්‍රශ්න විමසන කෙනා කමඨාන සුද්ධ කරන එකනා අඩු ගානේ අනාගාමි මට්ටමින් එහා ඉන්න ඕන කියලා මම ප්‍රශ්න තේරුම් ගන්න. නැත්තම් අපි ඉක්මනට උත්තර දෙන්න හදනවා. දීපු ගමන් අහපු විනියක් තමයි විනාසයි දෙන දෙනත් විනාසයි. ඊට කියන්න ඕනේ ප්‍රශ්න පොඩ්ඩක් විසඳලා බලන්න. ඔය ප්‍රශ්න උත්තර උත්තරක් තියෙනවා කැතේ. ඔතන තියෙන්නේ වාතෙන් ඔය කතා කරන්නේ නැත්නම් පිටෙන් ඔය කතා නැත්නම් දෙමින් කතා කරන්නේ. නැත්නම් තණ්හාවෙන් නැත්නම් මාන්නෙන් දිට්ටියෙන්. ඔය ප්‍රශ්න කොහෙන් දෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. කියලා අරයා සහයෝග කරගන්න ඕන. සහභාගී කරනවා හදේ වාතය අමාරුක් කියලා තේරෙනවනේ. ආ එහෙනම් මෙන්න මේ ලයිස්තු ආගන්න ඔන්න වාත රෝග වල හැටි. මෙන්න මේ ටික තියෙනවද කියලා බලන්න. ඔය රෝගේ ලක්ෂණ විතරනේ මේ ඔක්කොම තියෙනවද බලන්න. අන්න විශ්වාසය ඇති වෙනවා. ඉස්සරහට පස්සේ කියනවා එහෙනම් මට දැන් කියලා දෙන්න. මේක මේ මේ පරණ වැරදි ජීවන රටාව නිසා මේ කියාවේ මොකද්ද මගේ ජීවන රටාව වෙන්න ඕනේ? මගේ සම්මා ආජීව වෙන්න ඕනේ මොකද්ද කියලා ඒ මිනිස්යාගෙන් ඇහෙන්ට යනකම් එයා යකඩ රත් කරන්න ඕනේ. රත් කරලයි තලන්න ඕනේ. අමුයකට තැලුවට පුපුරනවා. පන්නර හිටින්නෙත් නැහැ. ඉතින් අද බුද්ධ ආගමේ තියෙන අමුවකට තලන්න හදනවා මේ සියලු ලෝක වාසීන් බුද්ධ ආගම් කරන්න හදනවා. මේ බෞද්ධයෝ අන්‍යාගම් වෙනවයි කියලා වලිග උඩ තියහන දුරනවා. ඉතින් ඔය මිනිස්සු බුද්ධ ආගම ඉන්නට හොඳයි අනේක. ඔය දෙකට දෙතවර කට්ටිය. මේ නැවට හරි බරක් මේ ගමනට. ඕන්නේ නැති පිස්සු පිහට්ට නැගලා ඉන්නේ. උන් මූදට දානවට වැඩිය හොඳ වෙනාගමකට යන්නේ ඒක. තේරුම් බේරුම් ඇති මනුස්සයර තේරෙනවා මොනාගමේ හිටියත් මේ බුදුරජාන් වහන්සේට එහෙම මේ කාටවත් පටවන්න ඕන කමක් නැහැ. ඇවිල්ලා ඇහුවොත් අහන්න ඕන ප්‍රශ්නේ හරියට. අහනකම් එයාට මේ දෙබතක් දෙනවා. සංවාදයක් දෙනවා. ඒ සංවාද බොහොම ප්‍රබුද්ධයි. කිසිසේත්ම ආත්ම නිෂේධනය කරන්නේ නැහැ. වට්ටන්නේ දීලා ඇහුවට පස්සේ පුදුරන් කියනවා මම මේ ලෝකෙට පහළ වුණේ දුකත් දුක නැති කිරීම ගැන කතා කරන්න විතරයි. ඉන් පිට දේවල් සේරම සරුවඥ කෙනෙකුට ගැලපෙන්නේ. ඒක ඒ සරුවච්ච භාෂිතයකට එන්නේ. ඒක නිසා මම දුකත් දුකට හේතුවත් පනවනවා. ඒ නිසා මේ දුක ඇති වෙන සත්‍යය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහනම් දුකේ මේ දුකය මිය හට ගැනීමය මේ දුකේ අස්තංගමය නැත්නම් අපි ඒකට ඒ බුදුහාමරංග වචනෙන් හොඳට අපල කන්න පුළුවන් විදිහට තෝරලා කියන්නේ මේ රූපයය මේ රූපේ හට ගැනීමය මේ රූපේ ගෙවි යෑමේ කියනක කියලා දෙන්න මම ලොකට අවිලා තියෙනවා. ඉතින් අපි මේ නාම රූප පරිච්ඡේද ඥාණයෙන් කරන්න දන්නේ මේ රූපය කියන එක වේදනා සංඥා සංකාර වල විඥාන වල අයින් කරලා දැනගන්න උත්සාහ කරනවා. ඒක ආධ්‍යාත්මික ප්‍රයත්නයක් විතරයි. ඒක මේ ලෝකේ තියෙන හැටියක් නෙවෙයි. ලෝකේ තියෙන නාම රූපයකට බැඳිලා. මේකේ මෙන්න මේ කොටසයි රූප කියලා මේ වෙන්කොට දැන ගැනීමට ගන්නා වූ මේ පරිච්ඡේද ඥානයට කියන්නේ විභජ්‍යවාදී කියලා. ඉංග්‍රීසියෙන් රිඩක්ෂනිසම් කියලා කියනවා. අඩු කර ගන්න ඕනේ. අපේ අපේ විශේෂයේට අපේ තියෙන පුංචි දැනුම යොදන්න නම් සතිය යොදන්න නම් අපි හරියට ටෝච් එක එකලස් කරලා එල්ල කරලා අල්ලනවා වගේ අවශ්‍ය දෙයට හැමතැනම විදින පන්දමකින් එල්ල කරන්න බෑනේ. පන්දම හතර පැත්තට ආලෝකය යනවා එල්ල කරන්න බෑ. ඉසර් මංස පොල් කට්ට පාවිච්චි කරා. පොල්කට තමයි පරාවලේ කියලා පස්සේ විද්‍යාඥයා හදාගත්තේ. ඒක ඊට පන්දම ගහපම් බෑනේ ඉස්සරහට තර කාලෝකයේ තල්ලු කරලා දෙනවා පොල් කට්ට හැඩේ ඒක. දැන් ටෝච් එකේ මුණතත් පොල් කට්ට හැඩයට තියෙනවා. ඒක එතකොට අරපත් වෙන විදුලිය විදුලි බුබුල එක තැනකට යොමු කරනවා. යොමු කරනවා අපිට ඕන දෙයට ආලෝකය යොමු කරන්න පුළුවන්. අනික් හැරියට වඩා. ඒ වගේ මේ ආරම්භයේදී මේ මොළය ඉච්චර සුද්ධ වෙලා නැති මනුස්සයාගේ එනත සතිය තහම් පිටලා නැති කෙනාගේ ඉති රූපං කියන එක අල්ලගන්නවත් මනුස්සයාට ඥාන ශක්තිය නෑ. යා හිතනවා රූපෙට වැඩිය නාමයේ දැනගන්න එක වැදගත්. ඒ නිසා මට නාම ධර්ම වලින් තමයි පටන් ගන්න ඕන කියලා දාර්ශනික වාදීව ඉදිරියට යනවා. ඉතින් උන්දට ලත්තනම ලොප් වෙන්න පටන් අර ගන්නවා. තාම මනස ඒ මට්ටමට දිනු වෙලා නැතුව තියේදී එයා මේ රූපය මේ රූපයය මේ රූපේ ලක්ෂණ මේ රූපණ ලක්ෂණයය මේක නිතරම වෙනස් වෙන සුළුය මේක ආණ්ඩු මට්ටු කරන්න බැරියය කියලා මේ ඒ ලකුණු තියෙන රූපේ වෙන් කරගන්න බැරි නිසා වෙන් කර බෑ කියලා තියෙන හුඹස්පය නිසා දුගදෙනේ භාවනාවට බයයි. භාවනාවට එන්නේ අනී මට මේ අරමුණ අහුවෙන්නේ නැහැ කියලා ඒ කට්ටිය මේ රූපේ කියලා මොකද්දෝ අපේක්ෂා කරනවා. රූපේ කියලා කියන්නේ රූපණ ගතිය, කුප්පණ ගතිය. රූපේ කියලා කියන්නේ නිතර වෙනස් වෙන ගතිය. රූපේ කියලා කියන්නේ පරමාර්ථ පැත්තෙන් බලලා තමයි මේ කතා කරන්නේ. ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක නිසා ඉති රූපං කියන එක කියා ගන්න කොච්චර අමාරුද කියනවනම් අභිධර්මයේ මේ නාම රූප වෙන් කළා මේ රූප ධර්ම 28කට කඩලා ඒ 28න් කඩ කඩ කඩ කඩ පෙන්නනවා. එතකොට අර අලිමදිවට හරක් කියලා අර දන්නේ නැති මිනිහා තවත් අගාධයක වැටෙනවා. බුදුරජාන් වහන්සේ කියන්නේ රූපය කියලා හතර මහා භූතය සහ ඒ හොයවනැලි. එච්චරයි. පට ව්‍යාපෝ තේජෝ සහ ඒකේ යම් යම් හේවනැලි තියෙනවා. උපාදා රූප කියලා එච්චරයි. ඕක මේ අර ගැඹුරට මේ විස්තර කරන්න ගියාම අර දන්නේ නැහැ කියලා පටන් ගන්න යෝගාවචරය බයටපත් වෙනවා. ඉතින් කාට හරි පුළුවන් නම් මේ වාඩි වුණාට පස්සේ වාඩිලා ඉන්න රූපේ මේකයි කියලා දකින්න නම් පුළුවන් ඇත්ත ගැරියට පස්සේ ඇත්ත එක වහලා ඇත්ත එක වෙහිම හරහා ඇතුළට සත්‍ය පිහිටන ගතියක් තියෙනවා. ඇත්ත එක වහලා මම දැන් ඉඳගෙන ඉන්නේ. හිටගෙන නෙවෙයි. මම දැන් ඉඳගෙන ඉන්න නිසා පොළවේ හැපෙන තැන හිටගෙන ඉන්න හැපෙන තැනට වැඩිය වෙනස්. ඇවිදිනකොට හැපෙන තැනට වැඩිය වෙනස්. නිදාගෙන ඉනකොට හැපෙන තැනට වැඩිය වෙනස්. මේ තමයි රූපේ. දැන් මේ මේ ඉඳගෙන ඉන්න අවස්ථාවේදී මේක තමයි රූපේ කියලා එයා තේරුම් අරගන්නවා කොතන හරි ප්‍රසිද්ධ දෙයකින් ප්‍රකටව පෙන්න රූපේ විසින් රූපණය කරලා පෙන්නන කුප්ප කුප්පලා පෙන්නන දේ රූපේ තේරුම් අරගන්න පුළුවන් නම් ඉති රූපං එතකොට පටන් බල පටන් තේරුම් අරගන්න වෙනවා. දැන් රූපේ දැන් අඳුනාගත්තා. දැන් රූපේ මතු වුණා. ඒ මතු උනේ ඒකටම සතියොතල බලපු නිසා ඊට ඉස්සරත් මේක තියෙන්න ඇති. රූපේ තියෙන්නේ නැති මේ කය. නමුත් මේක රූපය කියලා දැනීම දැන්නේ පටන් අරගත්තේ. දැන්නේ මේ හටගත්තේ. ඒ හටගත්තේ මොකටද? සතිය එතෙන්ද ගිය නිසා. සතිය ගියේ නැත්නම් ඒක රූපේ මේක නාමය මේ නාම රූප වෙන් කිරීමේ කියලා දන්නේ නැහැ. වෙන්කොට දැන ගැනීමක් නැහැ. එහෙම නැත්නම් පරිච්ඡින්න ඥානයක් නැහැ. එහෙම නැත්නම් නම් කොට කියමනක් නැහැ. මේ නම් කොට කියමන පටන් ගන්න අවධානය යොමු තමයි. එතකොට ඒකට යොදන අවධානයට අපි සතිය කියලා කියනවා. අප්‍රමාදේ කියලා කියනවා. සතිය පිහිටියා නම් ඕනම කෙනෙකුට යට කිතේ සතිය පිහිටියේ රූපේක නම් මේ මේ මගේ සතිය පිහිටපම ඉඳගෙන ඉන්න රූපේ. ඒක හුඟක් කරලා පටවි ගතිය තියෙන්නේ. ඒක ඇතුලේ තියෙන්න පුළුවන් හුස්ම ගන්න රූපේ, වායෝ පොට්ටබ්බ රූපේ. ඒ වරත් තමයි ඉඳගෙන ඉන්න රූපේ ඇතුලේ තියෙන්න පුළුවන් උණුසුම සීසලස කියන තේජෝ රූපය. එහෙම නැත්නම් මේ නහයෙන් හොටු ටිකක් ගලන්නා වගේ, කටට කෙල වුණා වගේ, එහෙන් කඳුළු ඉන්නා වගේ, උගුර කහන්නා වගේ, කනේ කංකරඬු ඉන්නා වගේ මේ වැකිරෙන ගතිය මේ ඉඳගෙන ඉන්න එක ඇතුලේ තියෙන වැකිරෙන ගතිය කොයි එක වුණත් එකයි. එකයි එක වෙලාවට මතුවෙන්නේ. අන්නේ මතුවෙන දේ මතුවෙන එක තමයි බුද්ධචාන්සේ ඉති රූපං. ඉති රූපං කියන එක දැන් මේ මේ වැగిරෙන ගතියේ ඉඳලා උන රත් වෙන ගතියට මාරු. ඒතකොට රත් වෙන රූපේ පහළ වෙනකොට වැగిරෙන රූපේ නැති වෙනවා. එතනින් ගියාම පාඨවි කියන තද ගතිය, බෙලෙක් ගතිය, බර ගතිය, හැලු ගතිය මතුවෙනකොට අනික් රූපයට යනවා. ඒක මේ සාමාන්‍යයෙන් කියනවා මේ පඩවි ආපෝ තේජෝ වායෝ කියන හතර මේ අඩියකමාරක විතර දිග කොහුලණු තේඩා ගෑලි හතරක් අරගෙන එක පැත්තකින් ගැට ගහලා වතුරට දැම්මොත් ඕකේ එක පොටයි උඩට එන්නේ අනික ඒවා යට යනවා. ඒකේ හැටි. එතකොට ඒ අර උඩ යාව පොටින් ඇදපුවාම හතර වෙනවා. මොකද ඒක කොණකින් ගැට ගහලා තියෙනවා. නමුත් බැලූ බැලමට පේන්නේ මතු වෙච්ච පොට විතරයි. නමුත් ඒවා ඔක්කොම වතුර යට එකට ගැට ගහලා තියෙන නිසා අපිට ඒ වෙලාවේ මතු වෙන්නේ වායෝ රූපේ නම් ඒකෙන් පටන් ගන්නවා. පටන් ගන්න බලාගෙන ඉන්නකොට පේනවා නැත්නම් එකකින් අල්ලන්න ගියොත් පේනවා මේ හතරක ගැටයක් ඒ වගේ දුකුරු තෙරපම නිසා එක පොටක් මතුවලා පේනවා. අනික් කඩේ වතුරේ තියෙනවා. බැලු බැලනකොට පේන්නේ නැති වෙන්න පුළුවන් වතුර පිසුම් නම් පේන්නේ. මේ විදිහට මතුවෙන රූපේ අල්ලගෙන ගියොත් නිතර මතුවෙන රූපෙට අපි යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරෝ විසාරා සංකේ කල්පලක්ෂය පෙරම්පුරලා කියනවා ඕනම කෙනෙකුට නිතර විශේෂම නොපුහුරු මනසට නිතර මතුවෙන්නේ වායෝ රූපේ මොකද ඒක කම්පන චංචල ස්වභාවය තියෙනවා පොඩි ළමයෙක් ඉස්සල්ලාම ඇස් දෙක පත්ත පට්ටල වෙන්නේ ඉස්සල්ලා දොරට වඩපු දවසේ එයා හෙල්ලෙන දේවල් දිහා තමයි බලන්නේ එයාට මේ ස්ථිර දේවල් පේන්නේ නැහැ එයාට එල්ල කරන්න බෑ ඇස් දෙක දෙපොලේ පොඩි එකාගේ ඇස් දෙක දෙපොලේ තියෙන ඉතින් ඇස් දෙක වෙන වෙනම වැඩ කරන්නේ එතකොට හෙල්ලෙන දේවල් බලනවා තමයි මේ නුදුරු ලදරු මනස අල්ලන්නේ වායෝ ධාතුව. තොටිලිතර කැරකෙන එකක් තමයි එල්ලන්නේ. ඒ කැරකෙනකොට ළමයා ඒක දිහා බලාගෙන ඉඳලා මේ ඇස් දෙක එක දෙයකට යොමු කරන්න අර දෙපොළ තියෙන ඇස් දෙක යොමු කරන්න ළමා මනස සහ ළමා මේ පාඨක ඇහි පුරුදු කරන්නේ වායෝ ධාතුව. ඉතින් බුදුහාමුදුර අපිට පොඩි දරුවෙක් වගේ සලකනවා මේ ඉති ඉති රූපං. ඉති රූපං කියලා බලනකොට මෙයා තට්ටු මාරුවක් යනවා. වායෝ ධාතුව, තේජෝ ධාතුව තට්ටු මාරිනවා. තේජෝ ධාතුව, පඨවි ධාතුව. මේ තට්ටු මාරෝ යනකොට එකක් එනකොට අරක යට යන ගතියක් තියෙනවා. මේක මතුවෙනකොට අරක යට කරගෙන එන්නේ. හරියට UMP ආණ්ඩුව එනකොට ශ්‍රී ලංකාවක යට කරනවා. ඒ කිය ආණ්ඩ දෙයක් නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුව අපෝ UNP යට කරනවා. ඔච්චරයි. ඒ අධිරාජ්‍යවාදී ක්‍රමය ඔය UNP ආ ශ්‍රී ලංකාව නෙවෙයි. මේ හතරම භූතයන්ගේ හැටි. මතුවෙන එක මතුවෙන්නේ අනිත් එක යට කරගෙන. එතකොට අපි බුදුහාමුදුරුවෝ ඉස්සලා කියනවා මතුවෙන එක දිහා බලන්න. මොකද අපි ඒක සුබ ලකුණකට බලන්නේ. බල්ලාරුවෙක් උපදිනක සුබ ලකුණක් මරණය අවමංගල්‍යයක්. නමුත් අහුවෙනකොට පහුවෙන තේනවා එකෙක් මතුවෙනවා කියන්නේ තව තුනක් යට කරනවා කියන එක. අතරමහා භූතයන්ගේ එකෙක් මතුවෙනවා කියලා කියන තව තුනක් යට කරනවා කියන එක එයාට තේරෙනවා මේ මතුවෙන එක නටන්නේ අනික් තුන් දෙනා හදලා දෙන මේ වේදිකාවක් මත කියලා. එතකොට ඊට පස්සේ තව එක්කෙනෙක් මතුවෙනවා අර කලින් හිටපු එක්කන වේදිකාව බාටපත් වෙනවා වේදිකාවේ තුනෙන් එකක් බාටපත් වෙනවා අනිත් එකන රංගනය කරනවා. ඉතින් මේ රංගනයේ ඇතිවීම දකිනාසුලුව යන කෙනාට මේ කොහේ ඉඳලා මතුවෙනවද මෙයා? න්‍යාය වර එක වේදිකාව වෙලා ඊගාට නළුවෙක් බාටපත් වෙනවා. ඊට පස්සේ නළුව ආයේ වේදිකාව බාටපත් වෙනවා. බලානින් එක බැලුවොත් වෙනවා කොහොම නටුවක් නටන්නේ ඔය හතරමයි. මේ තට්ටු මාරුව නිසා වරින් වර වානිකා ජවනිකා මාරු වෙනවා. වරින් වර වානිකා හැඩ මාරු වෙනවා. වරින් වර වරින් වර සටහන් මාරු වෙනවා. ආකාර මාරු වෙනවා. ස්වභාවේ මාරුණාට මේ හතර දෙනා තමයි සෙල්ලම ගෙනියන්නේ. ආන්න ඒක දිහා අජ්ජිති රූපස්ස සමුදය රූපේ හට ගැනීම දකිනකොට එයාට ඊට පස්සේ කියනවා හටගත්තු රූපේට මොකද වෙන්නේ කියලා බලපන්. අන්තිමට වෙන්නේ නැති වෙන්නේ. හටගත්තු රූපය රූපයාගේ අර ස්වභාව ලක්ෂණ පෙන්වන්නට ගන්නවා. එන්න එන්න පෙන්වන්න පටන් ගන්නවා. තරුණ රූපෙට වැඩිය ඕදාරික රූපය රූප ලක්ෂණ පෙන්වනවා. ඒකල එයා ඒක විසීම නැති වෙලා යනවා. ඒ නැති වෙනකොට තව කෙනෙක් ඒක ගන්නවා. ඒ ඒ නායකත්වය ගන්නවා. නැත්නම් වේදිකාවේ ප්‍රධාන චරිතය වරින් වට මාරු වෙනවා. ආන්නේ මාරු වෙනකොට එයා රූපේ දැක්කා, රූපේ හට ගැනීම දැක්කා. හට ගැනීමට බලන්න කියන බුදුහාමුදුරුවෝ. ආස්වාස් ප්‍රසවාසය දැක්කට ආස්වාස් ප්‍රසවාසය හටගන්නේ පටන් ගන්න කොහෙන්ද කියලා බලන්න කියනවා. පිම්බි මහැකිලින් බලනවා පිම්බි මහැකිලින් හොඳට අල්ලගෙන ඒක හොඳට මුණට මුණ දැම්මලා පස්සේ කොහෙන්ද පටන් ගන්න කියලා. වම දකුණ යනකොට වම ඔසවනකොට දකුණ පටන් ගන්නවා. දකුණු සොරන වම පටන් අරගෙන ඉවරයි. ඉතින් මේ දෙක හංගලා වැඩේ යන්නේ. එක්කෙනෙක් මතුවෙනකොට අරිත්‍යව යට එනවා පෙන්වන්නේ නැතුව. ඒක හරියට උපන්දිනේට සාද පැවැත්වුවාට මර අවමංගල්‍යයට සාද පවත්න්නේ නැහැ. ඒකට හරි භයානකයි ඇඬුවේ නැත්තම් අප්සෙට් වෙලා. ඒ තරම්ම මේක අවමංගල්‍යයක් කරන අපි ජීවත් වෙන්නේ. නමුත් ඉපදිච්ච එක මැරෙන්න ඕනේ. ඉපදීම තියෙන මරණත් එක්කමයි. ඉපදිච්ච කෙනෙක් මුළු චරිතය බලනකොට ඉති රූපං ඒ මනුස්සයා අපිට වෙනසක නම රූප කියලා. දැන් රූප රත්න කියලා කියන්නේ ඔන්න රූප රත්නය අඳුරගත්තා. රව් රූපේ ඉති රූප මේ රූප රත්න. මේ ඉති මේ රූපස සමුදයොන්න රූප රත්නගේ ප්‍රසූතිය. ඊට පස්සේ ආ ඒ ප්‍රසූත වෙලා ඒක ගෑනස් පිටිපිට කියලාවත් හොයන්න බෑ. පස්සේ තමයි ඉතින් නම් මනක් දීලා කොණ්ඩේ කපලා දත්ත දාලා පාට කරලා කොණ්ඩේ හදලා ඔන්න රූප රත්න. ඊට පස්සේ ඕක මැරලා යනවා. අත්තංගම. ඉතින් මේ චරිතයක් දැක්කට පස්සේ පේනවා රූප රත්නත් එකයි රූපවතිත් එකයි. ওই දෙන්නටම ওই සෙල්ලම තමයි තියෙන්නේ. අන්න මේ විදිහට රූපය මේ රූපය හටගන්න මේ රූපයේ අෂ්ටාංගමය කියලා බැලුවා නම් බුදුහාමුදුරු පන්තිට ඇතුල් කරගන්න. විපස්සනා පන්තිට ඇතුල් කරගන්නවා. එතකම්ම කියනවා ඒ සීලය රකින්න සමාධිය වඩන්න වදානවරලා වෙන් කරගන්න. මේක රූපේ කියලා වෙන් කරගන්න. අනිත්‍ය බලන්න යන්න එපා දැන්. මේව නැතුව නෙවෙයි. ඒව ඒ වෙලාවට ඒ වගේ මතු කරලත් පෙන්නනවා. ගණන් ගන්න එපා රූපයෙන් බලන්න. ඉතින් මේක කරගෙන කරගෙන ගිය කෙනාට අපි ගියේ පාර ධර්ම දේශනාත් මේක මතක් කරගත්තා. යම් දවසක හිතනද මේ ආස්වාසයක් මතුනම ආස්වාසේ නැති යන්න ASCII ප්‍රසවාසයක් මතුනම ප්‍රසවාසේ නැති වෙන්න ASCII ආස්වාස ප්‍රසවාස දෙකම බලනින්න පටන් ගන්න වෙලාවදී ඒක මතුවෙන අවස්ථාව වගේ කියලා කියයි. නන්නතර වෙච්ච හිතක් Taman ඇතුළෙම ස්වභාවයෙන් වටන හුස්ම දකින්න පටන් ගන්නකොට අස්ස ප්‍රසස්සිය දකින්න පටන් ගන්න එක ඒක සමුදේ කියලා ගන්න පුළුවන්. මේක දිහාම බලා හිටියොත් ඒක අමාරුයි. ශබ්ද වේදනා හිතුලින් බාධා කරනවා. ඒ බාධාව තියෙද්දිම ඒව හරහා විනිවිදලා ඒ තමයි විපස්සනා කරනවා කියන්නේ. බලහන්නකොට පේනවා මේ මේ හුස්ම නොදැනෙන මට්ටමටද මේ සූක්ෂම වෙන්න ගන්නවා. ගොරෝසුර තිබුණ එක ඉතල ගොරෝසු වෙලා පේනවා. ඉස්සර තේරෙන්නේ නැහැ කියන එක උනට පාව ගොරෝසු කරලා පෙන්නනවා. ඊට පස්සේ ගොරෝසු එක සියුම් කරලා පෙන්නනවා. ඊට පස්සේ අතිසූක්ෂම වුණාට පස්සේ අත්ංගමයට යන්න පටන් ගන්නවා. එතකොට එයා දැනගන්නවා මම දැන් රූපය අමාරුවෙන් ඉඳලා භාවනා කරන්න බැරි කෙනෙක් කියලා හිත හිතා ඉඳලා චෝදනා කරගෙන ඉඳලා මේක තමයි රූපේ කියලා ඔන්න ඉඳගෙන ඉන්න රූපේ හරි ආස්වාද ප්‍රසආස රූපේ හරි ආයෝපට්ට මේ පිම්බි මහකිලි රූපේ ඇල්ලුවා. අල්ලලා ඒක උන්ටට දැන් පේනවා ගොරෝසුට අර වෙන්දා වගේ නෙවෙයි දවල්ට පායපු තරුවගේ නේ රැහැට පායපු තරුවගේ පේනකොට ඕන්න ආයශරයක් මේක නැතිලා යනවා. මෙන්න මේක දැක්කට පස්සේ යාට එයා උත්සාහ ගත්තොත් එහෙම මේ රූපය විස්තරකරනද එයා රූපේ විස්තර කරන්න වේදනාවෙන් තමයි විස්තර කරන්නේ. වෙන කියන දෙයක් නැහැ. ඒ රූපේ ඇතිවෙච්ච බව වින්දේ කොහොමද කියලා අහන්නේ. අත්විඳින්නේ කොහොමද? අත්දකින්නේ කොහොමද? ඒකට යාට වේදනාව පරිභාෂා ශබ්ද මාලාව ගන්න වෙනව නැතු මොකෙන් කියන්නේ. එයා දන්නවා. නැත්නම් අපි කියනවා එහෙම බෑ. ඔබ තව කෙනෙකුට කමඨාන සුද්ධ කරන්න කියන්න ඕනේ. ඇතිවිච්ච තාලෙටම කියන්න ඕනේ. ඒක නිසා ඒක ඒකෙන් තමයි මෙහෙම ඒක හිතවදින්න කියන්නේ මෙහෙමයි. ආස්වාද ප්‍රසාරයට හිත යන බව දැන ගැනීම සතිය නම් ඒක තව කෙනෙකුට කියන්න පුළුවන්කම සම්පජඤ්ඤය කියලා ගන්න. මේ තමයි සතිය. මේ තමයි රූපේ. මේක තමයි කියන්න ඕන කියලා දැනුමට අපි සම්පජඤ්ඤය කියනවා. ඒ නිසා දැනුම තිබුණාට හරියන්නේ ඒ දැනුම සබාවකට ඉදිරිපත් කරන්න බැරි නම් පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ. ආලෝකයක් එන්නේ නැහැ. පහනක් පත්තු කරා නම් උඩ තැනක තියන. එළිය වැටෙන. ඒ වගේ Tamanට සතිය පිහිටියා නම් හිතනවා නම් මට රූපය අහුණයි කියලා. ඒක කාටට කියන්න පුළුවන් ගතියෙන් තමයි දෙවන්නට සාක්ෂි වෙන්න පුළුවන් වෙන්නේ. ආ මේ මනුස්සයාට බණක් ඇහිලා තියෙනවා. මේ මනුස්සයා සතියට උත්සාහ කරලා තියෙනවා. මනුස්සයා ගොඩක් කල් වරදලා තියෙනවා. ඕන්න අද ඉස්ලාම් වතාවට මේ මනුස්සයා වැරදි හරහා. හරියට බහතෝරලා හරියට අම්මා කියන්නේ ඉගෙන ගත්තා වගේ මම මම මම වගයිදලා අම්මා කියන්ට ඉගෙන ගත්තා වගේ මේ සතිය රූපයේ පිළිබඳ සතිය අනිත්‍යයෙන් පටලවන්නේ නැතුව ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමට කියන සම්පජානනය. රූපයේ පිළිබඳව නිසකව ඉදිරිපත් කරන ගත. ඒකෝට අනිත්‍ය කනට කියත හැකි ආගෙන ඉඳලා හරි. ඔයා කියන දේ මෙන්න මේ පැත්ත අඩුයි. නැත්නම් මෙන්න මේ විදිහට මේක හදලා දෙන්න කියලා වෙන කෙනෙකුට සාක්ෂි වෙන්න පුළුවන්. ඒක තමයි අපිට බුදු සරණ ලැබෙන්නේ. ඒක තමයි අපිට බුද්ධාලෝකය ලැබෙන්නේ. ඒක තමයි බුද්ධ කණ්ණාඩි අපේ ඡායාව පේන්න පටන් අරගන්නේ. එහෙම නැතුව අපි කොච්චර රූපේ දරගෙන හිටියත් අපි පසීබුදු කෙනෙක් වෙනවා මිසක් සම්මා සම්බුදු වෙන්න බෑ. සම්මා සම්බුදු ආලෝකයක් අපට ලැබෙන්නේ. පසීබුදුතුම අවබෝධ කරනම කාටවත් කියලා දෙන්න බෑ. ඒකට කියනවා ගොළුෙක් දකපු හීනයක් වගේ කියලා පසීබුදුතර ජානහසිගේ අවබෝධය. කාටවත් උගන්වන්න බෑ. තේරෙන්නේ නැතුව නෙවෙයි. උන්වහන්සේ ස්වයම්බූ. උන්වහන්සේ පරෝපදේශ රහිතව අවබෝධ කරා. නමුත් කියන්න බෑ. කියන්න යන්නෙත් නෑ හිතන කොහොම කියන්නද මේ කාටවත් මේක තේරෙන්නේ නැණි කියලා වැඩ නැහැ සුඛී හොතු කියලා යනවා යන්නේ. ඒ සුඛී හොතු කියන්නේ පින් කරගන්න කට්ටිය නෙවෙයි ලගින කට්ටියක් නෑ. එහි තරම තමයි අද මේ භාවනා කිරීමට තියෙන හුඹස් පය තියෙන නිසා හුඟ දෙනෙක් භාවනා අත්දැකීම් නැත්තේ නෑ පස්සේ බුදු වෙලා ඉන්නවා. කියා ගන්න බෑ. ගොළුෙක් දැකපු හීනයක් වගේ බබ් බබ් බබ් බබ් බබ් ගන්නවා ගොළු භාෂාව කතා කරන මිසක කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ ගොළු භාෂාව වෙනුවට භාෂාවක් උගන්වන්න අපිට. ති රූපං අමින්න රූපේ මේ රූපේ තියෙන බව මම දැනගත්තේ කොහොමද වින්දේ කොහොමද අත්වින්දේ කොහොමද කියන්නේ වේදනාව තමයි. ඉතින් ආව කියනවා මට ඒකට පස්සේ හැප්පෙනවා දැනෙනවා. පස්ස රත් වෙනවා දැනෙනවා. වන් තට්ටම ලොකුවට බරට දැනෙනවා. නැත්නම් වම් පාදයේ තියෙනකොට දකුණු පාදයට වැටිය දැනෙනවා කියන්නේ දැනීම හරහා මිස වේදය හරහා මිස අපිට sannivedanaya කරන්න බෑ. ඒ නිසා මේ කමඨාන් සුද්ධ කිරීම ඉබේම රූප කර්මස්ථාන ඉඳලා වේදනා කර්මස්ථාන නැත්නම් වේදනාට පස්සනට යෝගාවචරය හීන් නූලේ යොමු කරනවා. ඉතින් මේ අවංකව ප්‍රකාශ කිරීමේ වික්ත ප්‍රතිබල නැති කෙනාට කොච්චර භවනා කරත් හෙලි කරගන්න බැරි කම නිසා නැත්නම් හෙලි කිරීමට තියෙන නොහැකියාව නිසා එයාට බුද්ධාලෝකේ ලැබෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රගේ ඇසුරෙන් මේ මණිකක් තිබුණාට මණික උපදා ගන්න බෑ. මණික උපදාන්න මණිකට වැඩිය හයි එකක් තියෙන්න ඕනේ. ඒකේ තියලා ඇල්ලුවාට පස්සේ තමයි මණිකේ මුණත කැපෙන්නේ. ඉතින් මේ මණික කැමති නැත්නම් ඒක කැපෙනවා දකින්න. ඒ නැත්නම් ඊට වැඩිය රත්තරච්ච එකට ගුරුසු දෙයකට තියලා හොම්බ තලා ගන්න යාර නිවන් දකින්න බෑ. ඉතින් එයා ඒ නිකන් සාමාන්‍ය මණිකක් විදිහට තියෙයි. කපන්න බෑ. මණික කපන්න බෑ. කපන්න මණිකට වැඩිය හයිය දෙකට අල්ලන්න ඕනේ. අයියද අල්ලපුවාමත් ඒ පුරි පඬිස්වාංශ කියනවා කමඨාන් සුද්ධ කරනවා කියන එක දද්දොස්තර ගාවට යනවා වගේ කියලා. කියලා අල්ලපුවම ගෘස් ගාලා අල්ලනවා හිරි වැටෙනවා උඩ යනවා මොකද කරන්නේ ඉතින් පොලිමේ ඉන්නකම් ප්‍රෙෂර් එක නගිනවා. මොනවා අහයිද දන්නේ මොනවා කියයිද දන්නේ කියලා කමඨාන් සුද්ධ කිරීමේ තියෙන බය නිසා ගොඩ දෙනෙක් කැමති තනියෙන් භාවනා කරන්න. කැමති නෑ මේ අහගෙනවත් ඉන්න කැමති නෑ. මොකද ඒගොල්ලන්ට කැමති නෑ මේ අර මැනික තියලා බර දෙකට තියලා අල්ලනවා දකින්න. ඒගොල්ලන්ට ඒ ආත්මට ඒ තරම් ආදරෙයි. ඒකට හිතනවා මම ලෝකකව කවුරුත් කියලා දෙනකොට මට පුළුවන් කියලා. ඉතින් එහෙම තමයි එහෙම කරන්න පුළුවන් එක්කනයි ලෝකේ ඉන්නේ සම්මා සම්බුදුර ජානහන්සේ විතරයි. එහෙම නැත්නම් පසේ පුදුර ජානහන්සේ පුළුවන් ඒක අර පහනක් පත්තු කළ බුදුලකින් බහලා තිබ්බා වගේ. නමුත් මේ තමන් ඉති රූපං කියලා දන්නවනම් ඉති රූපස සමුදයෝමි මට ගැන්ම කියලා දන්නවනේ දෙක කරන්න ඕනේ. එතකොට ඉති රූපසත්තංගම පේන්න පටන් ගන්නවා. එතකොට ඒක හෙලි කරන්න හදනකොට විචි වේදනාය සමුදයෝ මම මේක විස්තර කරන්නේ විඳීමක් කරා. අපි අත් විඳිනවායි කියලා කියනවා. අත් දකින්නවායි කියනවා. ආන්න එකට කිය ගමන් තේරෙන පටන් අර ගන්නවා. ඒ රූපය හටගන්න ඉස්සෙල්ලා වේදනාවට ඉස්මතු වෙන්න විදිහක් නැහැ. ඒක විශේෂයෙන්ම රූප දෙකක් ගැටෙන්න ඕන. ගැටුණාට පස්සේ තමයි ස්පර්ශය කියලා මේ වේදනාවක් හටගන්නේ. හරියට ගිනි කුරු පෙට්ටියේ පැත්තේ ගිනි කූරු හිස හරිම කෝණෙට හරිම බර දාලා ගැහුවොත් පුණිගුවක් පයින්නවා. ඒ පුණිගුව පනින්න ඉස්සරලා ගිනි පෙට්ටි ඒ ගින්දර නැහැ. ගිනි කූරු හිසේ ගින්දර නැහැ. ඒ හරියට ඒ කෝණයෙන් ඒ බර දාලා ගහපුවාම ගිනි පුළඟක් පනින්නසේ රූප දෙකක් එකට වදිනකොට හරියට මෙතන අවධානය තිබ්බොත් එතන දැනීම උණුසුම සිසිලස කම්පනය චංචලය ඇගිරෙන ගතිය, පිටුකොරන ගතිය පටවිය ආපෝ තේජෝ තමයි. විස්තර වෙන්නේ විඳීමක් කරා. මේ විඳීම කියන්න පටන් ගන්නකොට මෙයා බුද්ධ භාෂිතයට යනවා. එහෙම නැත්නම් ආර්ය විවහරයට යනවා. අපි දැන් මයේ කකුල ගලක වැදුනා කියන්නේ නැහැ. මේ මෙලෙක් දෙයක් ඝන දෙයක වැදුනා. නැත්තම් ඉතින් මට කියලානේ පටන් ගන්න ගලක ඉච්ච ගමන් ඔය කමටහන් සුදු කිරිල්ලක් නැහැ ධාතු මනසිකාරයක් නැහැ අනිහර ගෙදර ඉන්න අම්මට තමයි මේ බන් බනි. ඊතර තියෙන මොහමඩ තාලන එකනේ කරන්නේ. මෙන්න මේක ආර්ය විවහාර කර කරන්න හදන්නේ මගේ මුරුදු කකුල ගල ඝන ගලක වැදුනා. ඉතින් ඒක ගල ඇවිල්ලා කකුල වැදුනත් එකයි කකුල ගිල ගලේ වැදුනත් එකයි. ගෑනු කකුලක් අදුනත් එකයි පිටිම කකුලක් අදුනත් එකයි මේ ඝන බවක් රෝසුද් බවක වැටීම විස්තර කරන්න බැරි නිසා එවනත ඒක අර සම්මුති භාෂාවෙන් වෙන පිටපොට ගන්න බන ගන්න බැරි නිසා ආරි විවරේ දන්නේ නැති නිසා උගව දිනේ කමටහන් සුද්ධ කරන්න බය සෙනග ඉස්සරහා. තනියම ඉල්ලනවා මේ පුද්ගලික ඇතර එක සාධාරණයක වැත්තකින්. නමුත් දෙන්න බැරිකම නිසා මම මේ පශ්චාත්තාප වෙන්නේ. පුද්ගලිකව කියනකට වැඩිය තමයි පරමාර්ථ වශයෙන් කියන්න පුළුවන් නම් পায় වැදුනා ගොරෝසු දෙයක. එතකොට මට වේදනාවක් දැනුණා. දැනුනේ වම් මාපට ඇඟිල්ලේ. ඔයි ඔක තමයි විවස්තනා කරනවා කියලා කියන්නේ. ඒක කියන්නේ මේ ගොරෝසු දෙක හැප්පුණා. ඒකට මට දැනීමක් ආවේ ඒක අමනාප දැනීමක්. ඕක කියන්න ත්‍රිපිටකය දැනගෙන ඉන්න ඕනේ. ඕක කියන්න අරණ්‍ය වාසී වෙලා පැවිදිලා ඉන්න ඕනේ නෑනේ. ඕක කියන්න විනයගරුක වෙලා මේ ශික්ෂාගරුක වෙන කතාවක් ඕනේ නෑනේ. ශික්ෂාගරුක වෙලත් මේක කියන්න බැන්න වැඩක් නෑනේ. පැවිදි වෙලත් මේක කියා ගන්න බැන්න වැඩක් නෑනේ. මොකද්ද ඒ ඉතින් ඇති වැඩේ අපි ස්පිතාලෙට ගිහිල්ලා දොස්තරන් වෙලාට ඇඳෙන් බැලලා දුවලා යනවනම් පැනලා යනවනම් මොකද වෙන්නේ? අද ස්පිතාලේ ඉන්න බර ගහන කණ්ඩෝනවට දොස්තර එන වෙලාවට වෝඩ් රවුන්ඩ් එක වෙලාවේ පැනලා යනවා. ගිහලා කාන වෙලාවේ වාඩි වෙලා ඉන්නවා. ඉතුන්ගේ අහපම කියන දවස් ගණන් මාස ගණන් ස්පිතාලේ ඉඳලා පළයන් කිව්වත් යන්නේ නැහැ. ඒ වගේ වන්ද භාවනා මධ්‍යස්ථාන වල හිටියට Tamange මේ මණික තියලා අර මේ දියමන්ති තටියර තියලා අල්ලන්න ලැජ්ජයි නං. ඒ කැපෙන්න ඕනේ නැත්තම් හොඳලා ඉස්පිතාලේ බත් කන් දින જાතිය වගේ. පුරේ පණ්ඩිත සමාජ කියන ඊට වඩා බොහොම ටිකක් නපුරු දෙයක් කියනවා. උන්වහන්සේ කියනවා බුරුමේ ඒ පන්සල් වල ඉස්සරහා මේ ඇතුළේ දොරටුව ගාව සිංහයෝ දෙන්නේ කඩලා තියෙනවා. කියන්නේ සතයි පිරිමි සතයි. හොඳට බැලුවොත් ලිංගේ පේනවා නැත්නම් සාමාන්‍ය දෙන්නම කේසර තීලා වගේ තමයි හදලා තියෙන්නේ. ඉතින් අර එළියෙන් එන දෙයාට දිව දික් කරගෙන බලාගෙන ඉන්නවා. හැබැයි පස්තරවල තියෙන විහාරයට කියලා උදන්නේ. ඔය පන්සල් ගාව ඉන්න කට්ටියගෙත් වැඩේ ඔච්චර තමයි. එන යන කට්ටියට ආවතේව කරගෙන කට අරගෙන එළිය බලන හිටියට පුකහරවල තියෙන බුදු පිළිමෙට. ගාක් ස්ථානවල ඒ જાති පිස්සු පිහට්ටෝ ඉන්නවා. කිසි කෙනෙක් දන්නේ මේක අරසා කරන්නේ මේ දෙයට පස්සාරවල අරස කරන්න බෑ. ඒකට හැදලා ඒකට වැඳගෙන අරසා කරන්න ඒ නිසා ඒ බණ භාවනාවක් කරලා ඒ නිහතමානී වේ කමඨාන් සුද්ධ කරගන්න නැත්නම් ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ කියන එක මේ උපේලා චරිත චරිතයෙන් උපේලා කියන තේ දන්නේ නැතුව අපි ළඟ වෙන මොනවද තිබුණා. ඒ ඒ සැරසිල්ලක් විතරයි ඒක. ඒක නිසා බුදුජානක කියනවා මම ලෝකෙට පහරුනේ සත්‍ය උච්ඡේදද ලෝකේ සාස්ත්‍රද උච්ඡේද කියනටවත් සත්‍යෙක් වෙයිද නොවේයිද කියනටවත් මරණින් මත්තේ වෙයිද නොවේයිද කියන්නේ ඉති රූපං කියන්නේ මම ලෝකෙට පහළ ඉති රූපස සමුදයෝ කියන්නේ මම පහළ වුණේ. ඉති රූපස අත්ංගමෝ කියන්නේ මම පහළ වුණේ. ඒක කියන්න උත්සාහ කරපන් එතකොට ඔබට වේදනාව මගහරින්න බෑ. ඔබට කියන්න වෙන්නේ වේදනාව හරහා. එතකොට වේදනාව හරහා මේ රූපය අනික්ව මේක වේදනාව කියලා මේ දෙක වෙන් කළා හඳුනා ගන්න. සලකුණු තැබීම. ඒ සලකුණු නැතුව වැඩ කිරීම කියන සංඥාව එතකොට සේවයේ ඉෂ්ට කළාමාරයි. මේ රූපේ මේ වේදනාව මේ සංඥාව කියලා ඒ රූපය විස්තර කරන්න වේදනාව අපි පාවිච්චි කරනකොට ඒක නා සංඥාස්කන්ධ වෙනපද වෙනම භාවනාවක් කරන්න ඕනේ. ඉති රූපං කියලා රූපයෙන් අනිත්‍යව නාම ධර්ම වෙන් කරනකොටම සංඥා කෘත්‍ය සිද්ධ වෙලා ඉවරයි. එතකොට මේ රූපයත් පිළිබඳව මනාපමනාව පහළ වෙනකොටම පිය විප්පයෝගේ සහ අප්‍රිය සම්පයෝගේ කියන මනාපමනාප දෙක සංස්කරණය වෙලා ඉවරයි. ඒක නිසා අපි කියන වචනේ එනකොට කර්මස්ථානාචාර වල තියෙනවා මේ මිනිස්සයා රූපේ වෙන්කොට දැනගැනීමේ වේදනාවක් වේදයක් මුලියක් දුනු මිරිස් කන මොලයක් තියෙන මිනිස්සුද කියලා තේරෙනවා. එතකොට ඒක මේ රූපය වේදනාවෙන් වෙන් කරගෙන රාමයේ රූපයෙන් වෙන් කරගෙන මේ පරිේශන මට්ටම සඳහා රූපේ වෙන් කරගැනීමේ සංඥාව මේ මී හරකා මේක එලා හරකා මේක අලකොළ මේක මියනකොළ මේක මේ පිසිගේ පලාමල්ල වගේ ඔක්කොම එකට දාන්න නැතුව ඒ ඒ පලාව වෙන් කර හඳුනා ගන්න තියෙන හඳුනා ගැනීමේ ලකුණ සහ ලකුණ අනුව හඳුනා ගැනීම කියන මේ සංඥාව කැන්ති ගලබීරුව වෙන් කළා කියන්න පුළුවන් මනුස්සයාට මොනම විශ්වවිද්‍යාලයකින් PhD නොදුන්නත් ඌට පුළුවන් විශ්වවිද්‍යාලයට ඕන PhD එකක් දෙන්න. කොයින පිස්සු පිහට්ටන්න PhD ගන්න යන්න ඕන කමක් නැහැ. ඒ පිස්සුන්ට පිටහටන්න ඕකවත් තේරෙන්නේ නැහැ. ඌට කල යුත්ත නොකල යුත්ත තේරෙන්නේ නැහැ. අජත්ත බහිද්දා තේරෙන්නේ නැහැ. බාහිරේ වැටිගෙන ඒකම ඉදිගත කරන අසුචි වැටිච්ච පණුව වගේ නැටුවට ඇතුළත දැනීමක් ඇති කරන මේ රූපය මේ වේදනාව මේ සංඥාව කියලා දැනගැනීමේ ශක්තියක් ඇති මිනිස්යාට මායයටවත් බෑ සැලසුමක් හදන්න. ඒක ඉව ඉබේම එන්නේ රූපේ වෙන්කරන හඳුනනකොටම කතා භාෂාවේ තියෙන වේදනාව තමයි. ඒකට මේ රූපේ මේ රූපේ නෙවෙයි කියලා වෙන් කරනකොටම සංඥාව කෘත්‍ය කරලා ඉවරයි. ඒතකොට මේ රූපේට මේ මන අපේ මේ යමන අපේ එනකොටම ප්‍රියක් නම් වෙන් වෙන එක දුකක් අප්‍රියක් නම් එක්වීම එකක්. ඒතකොට සංස්කරණය වෙලා ඉවරයි. එතකොට විඥාණය මේව වෙන් කරලා වෙන් කරලා හඳුනා ගන්න දෙන්නේ නැතුව මේ අනාගෙන පැටලවගෙන මම එක් හදාගන්න එක තමයි විඥාණය කරන කෘත්‍යය. විඥාණිකෝත් නෑ ඔක හදන්න දෙයක් නෑ මේ රූප කොටස. මේ වේදනාව කොටස, මේ සංඥා කොටස, මේ සංස්කාර කොටස කිව්වට පස්සේ විඥාණයට ඇවිල්ලා මේකේ අධිකරණ ශාලාවේ අධිකරණ ආසනෙ ඉඳ ගන්න ඕනකම නැහැ. ඒක ඔක්කොම විසඳිලා තියෙනවා. අද ලෝකේ නඩු තියෙන්නේ මේ පිස්සු පිහට්ට ගහ බැන ගන්න ඉඳනේ. පිස්සු පිහට්ට ගහ බැන ගන්න නැත්නම් නඩුකාරයෝ මොකටේ? නඩුකාරයෝ නිකම්ම පුටුව පල්ලේ වැටෙනවා. නඩුකාරයෝ ඉතින් හරි බයයි නඩු නැත්තම්. ඒගොල්ලෝ කොහොම හරි ගෙදර ගිහිල්ලා නඩුවක් හදනවා. හරි දොස්තරලා මේ ලෙඩ හදනවා. මේ කවුරක්වත් දන්නේ අද දොස්තර වෛද්‍ය ශාස්ත්‍රයේ මුළු ලෝකෙටම ලෙඩ හදන මූල යන්ත්‍රය බවට පත් වෙනවා. මේ මෑතකදී හටගත්ත ඔක්කොම ලෙඩ ටික ඔය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රියෙන් හදලා ඉහළ ආකාශයේ ගුවන් යානා වලින් දැම්මට පස්සේ පළාත් වලට කියනවා උඹලා වැත්තට අහවල් අහවල් රොඩේ ඉන්න තියෙනවා. ඉතින් ඒකට බේත් ටික ඉල්ල ඉවරයි. උන් මේ දෙවෙනි රෝගේ යුද්ධයට හදපු විස බීජ දැන් තමයි පතුරවන්නේ. මුළු අප්‍රිකාව විනාශ කරන්න බෙඩ්ෂීට් තුනයිලු දුන්නේ. ඒ බෝයින් ලෙඩක් සයිද බෙඩ්ෂීට් තුනයිලු සීතලට මේක පොරව ගන්න. පොරව ගන්න පොරව ගන්න එකට උණ හැදෙනවා කරප්ප හැදෙනවා මැරෙනවා. මේ සුද්ධනේ දුන්නේ. ඌ දෙවෙනි પરම්පරාවට බෙච්චිට් එක දීලා මැරෙනවා. මුළු මුළු අප්‍රිකාම ඉවර කරා. මේ වෛද්‍ය විද්‍යාව දන්නේ කව කරන වැඩේ. නඩු දන්නේ එක ඩේම නඩු හදනවා. බුදුරජාණන්සේ එහෙම ඕනකමක් නැහැ උට කියන්නේ ඔබ ඕන කෙනෙක් ඕන දෙයක් කරව උඹ උගෙන බලාගෙන අඩු ගන්න ඒකට උඹ අනුන්ට ලෙඩ දාන්නේ නැහනේ අනුන්ට නඩු හදන්නේ නැහනේ උඹ උඹ වැඩක් බලා ගන්න ඕනේ අහිංසකයි කියන්නේ අන්න ඒකයි අපි අනුන්ගේ සුභ සිද්ධිය කියලා යන්න ගියොත් ওই තණ්හා මාන සිට දෙකෙන් අනුන්ගේ දුක වවාගෙන කණ්ඩා හදනවා මිසක් ආ තමන්ගේ වැඩේ කරන්න හදන මිනිස්සයාත් කියන කතාව තමයි සත්‍යා ලෝකේ උච්ඡේදද සාහසතද මසත්‍යක් වේද නැද්ද කියනට වඩා බුදුහාම කියනවා ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංඛාරෝ ඉති විඥානං මෙන්න ඒකේ හට ගන්න හැටි මේ ලෝකේ පටන් ගන්න තැන නෙවෙයි මේ තමන්ට වැටහෙන තැන මේ රූපේ වැටහෙන තැන. මේ විඳීම බව අරකෙන් වෙන් කළා මේ විඳී වෙන්කොට දැනගන්නවා. මේ අරක නෙවෙයි මේකයි කියන එක. ඒක ලොකු උසාංශයේ පොතේ ලිව්වේ ලස්සනට ආස්වාසය කරනවා මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දන්නවනේ තමයි සංඥාව කියන්නේ. ප්‍රස්වාසය කරනවා මේක ආස්වාසය නෙවෙයි කියලා දන්නවනේ තමයි සංඥාව කියන්නේ. ඉඳගෙන ඉන්නකොට දන්නවනේ මේ ඇවිදිනව නෙවෙයි කියලා සංඥා කෘත්‍ය එක තමයි. එයා සංසන්දනාත්මකව කියනවා. ඉතින් ඒක දැනෙන්නේ නැහැ කියලා කවුරු හරි කියනවනම් මම ඇවිදින එකයි ඉඳගෙන ඉන්න එකයි වෙනස මට දැනෙන්නේ නැහැ කියලා. ඉතින් අසාධ්‍ය රෝගියෙක්. මානසික අසහනයක්, කායික වේදනට්ටේ. එහෙම නැති අය තමයි භාවනා කරන්න කියන්නේ. ඊට පස්සේ සංස්කරණයේදී අරක වේවා මේක නොවේවා පීපයෝගය අපේ සම්පයෝගේ නැතුව මේක මේ මගේ වැඩක් නෙමේ සංස්කාර ස්කන්ධේ වැඩක්. එයා ඒක කරද්දී ඒ සංස්කාර හට ගන්න හැටි. ඒ සංස්කාර රූප නෙවෙයි, වේදනා නෙවෙයි, සංඥා නෙවෙයි සංස්කාර කරන්නේ මේ දෙකේ මනාපමනාව දා ගන්නවා. අරක වේවා මේක නොවේවා කියලා දාගෙන ඊ යනුව හීන වලින් සැලසුම් හදනවා. ඒ සංස්කරණ කියලා කියනවා. අංග සංස්කරණ කියලා කියනවා. ඒ වගේම චේතනා කියලා ඒකට කියනවා. ඊට පස්සේ විඥානේ මම සහ මම නොවේ කියලා දෙකක් හදාගෙන මමයට සැපදීමේ උත්කෘෂ්ඨ සේවාවක ඉඳලා තියෙනවා. ওই සැපේ අන්තිමට වෙන්නේ කෙලින්ම අපායට ගමන යනවා මිසක් සතියට ඉඩ තියන්නේ විඥානේ. අවබෝධයට ඉඩ තියන්නේ විඥානේ. මේ සැප දෙඤ්ඤම් කියලා මේ දේශපාලනඥයෝ කියන ඡන්ද පොරොන්දුවක් විතරයි දෙන්නේ. එයා රජ වුණාට පස්සේ ඒක කරන්නේත් නැහැ. නමුත් දිගටම මේක නොආහන්නෝ ටික දැනගත්තට පස්සේ ඒකට පුදුරෙන් කියනවා මන් ලෝකෙට පාන්නේ ඕකට. මන් ලෝකෙට පාන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම. මේ ආකාරයේ වචන කියලා ඉති විඥාණං ඉති විඥාන සමුදය ඉති විඥානස්ස අත්තංගම. කියලිවල මේ ටික යම් වෙලාවක යම් කිසි කෙනෙක් මේ විඥානයාගේ අස්තංගමේ දක්වා ඒක මේ පරිණිරවාදයේ වෙන සෞපදිසේතේක නෙවෙයි. චිත්තක්ෂණ වශයෙන් හෝ අපිට එක පාට කලන්ත හැදිලා වගේ මතුවෙන වෙලාවල වල පේනවනේ ඊට ඉස්සෙල්ලා මම නැතුව ඉඳලා මතු වුණා වගේ. එහෙම නැත්නම් උදේ පාන්දර අවදි වෙනකොට තේරෙනවනේ කලින් තිබිච්ච නැති එකක් අවදි වීමත් එක්ක මතුවෙනවයි කියලා. එහෙමනම් තේනවනේ නින්දට යනවයි කියලා කියන්නේ මේ විඥානයේ යම් తాවකාලිකව පැත්තකට යamak කියලා. අන්න ඒක අවබෝධ කරනවා කියන එක මේ රූප ලෝකේ කාම ආදි දිත්‍ති තියෙන විනාඩ කරන්න බෑනේ. උපාදාන තිමියත් කරන්න බෑනේ. අතාරින්න එපාය. නින්දෙදි වෙන්නේ ඒකනේ. අන්නේ නින්දෙදි වෙන එක අවදියෙන් වෙන එකක් ගැන පොඩ්ඩක් හිතන්න. හොඳට දැන දැන දැක දැක නින්ද යන වගේ යනවා. බය වෙන්නේ නැතුව මේ ගෙවෙන හැටි බලාන හිටියොත් තණ්හාවෙන් මේ වැඩේ කරන්න බෑ. දිත්‍තිය මේ වැඩේ කරන්න බෑ. මාන්නේ මේ වැඩේ කරන්න බෑ. ඒක අත්වැරද්දක් වගේ තමයි වෙන්නේ. අනිත් වගේ යම් දවසක ඒ තමන්ගේ දැනීම නැත්නම් මේ මම වෙමි කියන එක දැක දැක දන දන දීවිවි යනකොට එහෙම නැත්නම් මේ මමයා දුර්වල වෙලා යනකොට ඒ අත්ංගමය දක්නාසුලව භාවනා කරන්න පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ඒ වඩන කෙනාගේ සියලුම මඤ්ඤිතයන් මඤ්ඤණාවන් ඒක තණ්හාමාන දිච්ච වලින් කරන කල්පනාවල් සියල්ලම නතර වෙනවා. විඥානය එතකොට එමීට එමීට පෙන්ෂන් ගන්න හදන කෙනෙක් වගේ කන්තෝරෙන් අයින් වෙන්න හදනවා. ඒක ඒක අපිට පේන්නේ කනගාටුවක් වගේ තමයි. නමුත් බුද්ධාංශික මුල්ලු ප්‍රයත්නයේම විඥානය පතිත්තාව අයින් කළා දාන එක. සුපතිත්ිත විඥානේ අපතිත්ිත විඥානය බාඩපත් කරන එකයි. එහෙම නැත්නම් නිදර්ශන විඥානේ අනිදර්ශන විඥානයක් බාඩපත් කරන එකයි. විඥානේ දැක දැක දන දන කිරෙන් බාල කරලා දානවා. වීනින් කියලා කියනවා කිරින් වරන්න. තනින් කිරි දෙන්න එපා. එමිට එමිට එමිට අයින් කරනකොට මේ විඥානයේ අත්ංගමයට යනකොට මඤ්ඤණා කිසි දෙයක් හිටින්න බෑ. සබ්බ මඤ්ඤිත මේතං. සියලු මඤ්ඤණාවන් සබ්බ මමාමිතං මම අහංකාරං මමින්කාරං. මේ මමය මේ මමගේ කියන මේ අහංකාර මමින්කාර මානානුසය ඒ සියල්ලම අර විඥානයේ අස්තංගමයට එක්කම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම දිහා විඥානයාගේ දුරුවන් වීම පවා ප්‍රස්වාසයේ දුරුවන් වීම බලනවා වගේ ආස්වාසයේ දුරුවන් වීම බලනවා වගේ වම තිනේට දකුණ දුරුවන් වෙනවා බලනවා වගේ දකුණ තිනේට වම දුරුවන් වෙනවා බලනවා වගේ මේ විඥානයාගේ දුරුවන් වීම බලනා සුලුව කරන භාවනාව කියනවා කයානුපස්සනා කියලා විරාගානුපස්සනා කියලා කය විරා නිරෝධා ඡාගා පටිනිස්සග්ගා ඒ විඥානේ අතහැරලා දාන. ඒක තමයි දානි කියලා කියන්නේ. පටිනිස්සග්ග කියලා කියන්නේ ගෙවම් කරනවා. අතහරිනවා කියන එක තමයි. මේ විඥානේ අයින් වෙනකොට මේ අපිට සියලු මේ ආසාත්මික ලක්ෂණ පහළ වෙන්නේ බය එන්නේ, හිඳාඩිය දාන්නේ, කරකැවෙන්න පටන් ගන්නෙ, වක්කාරයට යන්නේ, සැක එන්නේ, අනිශ්චිතතාවයකටපත් වෙන්නේ, බයක් ඇති වෙන්නේ. මේ පට්ටලේටම පද්ධතියටම බුදුහාමුදුරු කෙලස් කියලා කියනවා. මේ විඥානේ අයින් වේගට එනකොට එතකොට අපිට හිඳාඩිය දානවා. එතකොට අපි වෙනෙන්න පටන් ගන්නවා. ඒසට අපිට සැක උපදවනවා. හරි පාරද වැරදි පාරද ඉන්නේ කියලා. ඒස අපි අනිශ්චිත තැනට නොදන්න තැනට ගියා වගේ පාළු ගතියක් දැනෙන. ආන් ඒ ටිකට බුදුහාමුදුරුවෝ කියනවා කෙලස් කියලා. කෙලස් වලට තනි නමක් කියනවනම් බය. ඒ බය එන්න කටයුතු කරන්න කියනවා මැරෙන්න ඉස්සෙල්ලා. එතකොට විඥානේ දුර වෙන තැන හරියට ආස්වාසිය ගෙවෙනකම් බලා ඉන්නවා වගේ. ඉතින් ආස්වාසිය ගෙවෙන්න බලන්න නම් ආස්වාසිය වෙන් කරලා අඳුරගන්න eBay. ප්‍රස්වාසය ගෙවෙනකම් බලන්න නම් ප්‍රස්වාසය ගෙවෙන ගෙවෙන්න අඳුරගන්න එපා. ඒකට ඉති රූපං කියලා අල්ලන්න එපා. ඒ නිසා මොකක් හෝ Tamanne මතුවෙන දෙයක් අරගන්න රූපේ වශයෙන්. අරගෙන ඒක ඒ නැවත නැවත එන එකක් බලලා ඒක නිතරම එන යන ගතිය වෙනස් වෙන ගතිය බලලා එනවනම් මොනවා හරි තව එකක් ගිහිල්ලා. ආපු ඕනම දෙයක් යනවා. ඒක මේ කොන්ඩෙන්සන්ස් මතක් කරුවේ සම්බන්තං මේ උපදින තියල් තාක් දේවල් මේ ලෝකෙන් නැති වෙනවා. යම් කිච්ච සමුදේ මේතා සම්බන්තා නිරෝධ ධම්ම. මේක දිහා අපි දන්නවනේ ඔක්කොමල දන්නවා මේක. නමුත් මේක දිහා බලන්න ඉන්න බැරි මොකද? එතකොට අර මම ය නැති වෙන නිසා විඥානය නැති වෙන නිසා විඥානය පතිත වෙන්න නිසා අපේ ඇතුලේ හීනදාරියක් එන්න පටන් ගන්නවා. ආසාත්මික ලක්ෂණ වගේක් පහළ වෙනවා. අපි හිතන මේ ජීවිත තර්ජනයක්, අපි හිතන මේ ක්ලාන්ත වීමක්, ඒ කියන්නේ සද්ධාව නැහැ. ඒ කියන්නේ සීලය පිළිබඳව විශ්වාසය නැහැ. මේ කිසිම ආසාත්මික ලක්ෂණයකට සීලය කඩන්න බෑ. මේ කිසිම බයකට අසරණකමකට සීලය කඩන්න බෑ. ඒක තමයි මම කියන්නේ මේකේ නැටුවට සීලය කැඩලා නෑනේ. ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව පුළුවන් නම් සතියෙන් හිටියොත් මේ විඥානයාගේ අත්ංගමය නැත්තම් අවසාන වශයෙන් ගත්තොත් විඥානයාගේ මේ නොදැනීම මේ සියල්ල සමස්තය එකට මේ විඥානයේ නොදැනීම කියලා කියන්නේ ගංගානංග ගිහිල්ලා මොහොතට වැටෙන වෙලාව. ගංගානංගගේ අනන්‍යතාවය නැති වෙනවා. <coughs> මේ මම කියාගත්ත වේදනා මම නොවන වේදනාවකින් වෙන් කරන්න බෑ. මම කියාගත්ත රූප මම නොවනයි කියන රූපයෙන් වෙන් කරන්න බෑ. මම කියලා අඳුරගත්ත කොටද මම නොවි කියන දේෙන් වෙන් කරලා අඳුරන්න බැරි තත්ත්වයට මේ දිය වෙන්න පටන් ගන්නවා ලුණු කැටයක් දිය වෙලා ගියා වගේ ගංගා නාගගේ ගංගීල මහ මුද්‍ර වැටෙනවා වගේ යමුනා නදිය කියලා වැටෙනවා වගේ එහෙම නැත්නම් දිරලා ලී කොටයක් ආයේ පසට ගියා වගේ ආන්න මේ දේ වෙනකොට ඉවසන්න බැරි ගතියෙන් තමයි අපි කියන්නේ උත්කෘෂ්ඨ වශයෙන් සද්ධාව නැතිකම එහෙම නැත්නම් සීල නැතිකම කියලා. එහෙම නැත්නම් සමාධිය මේ සතිය නැතිකම. ආන්නේක දැක්කනම් යාට තේරෙන පටන් අර ගන්නවා මේක දකින වෙලාවේ කිසිම මානසික අසහනයක් තියෙන්න බෑ. තියලු අහංකාර මමංකාර මානානුසයන් khaya viraga nirodha chaaga patinissagga anupada vimuttanti මේක චිත්තක්ෂණයක් හෝ විදපු නැති කෙනෙකුට කොහොමනම් නිවනක් අත්විඳින්නද? කෙන මාත්‍ර වශයෙන් එහෙම නැත්නම් කියනවා තදංග වාසයෙන් ඕ මෙහෙම දෙයක් වෙනකොට අපි පිරිත් නූල් ගැට ගන්නවා නම් සුර ඉල්ල ගන්නවා නම් යන්ත්‍ර ගැට ගහ ගන්නවා නම් මේ භූත දෝෂයක් මේක මේ මාසෝණ ගහලා සීරියක් අගහලයි කියලා. ඉතින් මේ මිනිස්සයා මායයම තමයි බදාගන්නේ. ඒ ශරීරයට ඒ තරම් ආසයි. ඒ ජීවිතේට ඒ තරම් ආසයි. ඒ තරම්ම සද්ධාව නැහැ. ඒ තරම්ම සීල නැහැ කියලා කියන්නේ. ඉතින් ඔක්කොමලා එහෙම තමයි පටන් ගන්නවට. ටික ටික ටික ටික මේක කැප කරලා කැප කරලා යන්න පටන් ගත්තාම ඒ සඳහා කයානුපස්සන, වයානුපස්සන, විරෝධානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිසග්ගානුපස්සන වඩනවනම් හටගන්ම පැත්ත බලන්නේ මොකක් හරි අපි ඒකේ නැවතුම් බලන්නේ. ආන්නේ විදිහට යම් වෙලාවක යම් කිසි කෙනෙකුට මේ සත්‍යය කියන එකේ එහෙම නැත්තම් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර කියන මේ පංචස්කන්ධය එක එකක් වශයෙන් කඩලා මේක මේක කැඩි කැඩි අනේක දකින්න පටන් අර ගත්තනම් බුදුහන්සේ කියන ඔන්න ওই ටික කියණ්ඩයි මේ තථාගතයන් වහන්සේටම ලෝකෙට පහළුණේ කියලා. එතකොට අහනවා ඒ හරි එතකොට මේ අර වචිකත් අහනවා හොඳ. එහෙම වෙලා නිවන් දාගපු කෙනා මරණයටපත් මොකද වෙන්නේ ස්වාමීන් වහන්සේ කියලා. ආයසරය. මේ කොහොම කළා නිවන් දැක්කට පස්සේ එමන්ස මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා අර හාල් මුල්ම ප්‍රශ්නේ ආයෙත් අහනවා. ඒ කියන්නේ මේ මනුස්සයා මේක මේ දිරවගෙන නෙවෙයි. ඉතින් බුදුරජාණන්සේ ඒක කීති ගන්නෑ. බුදුරජාණන්සේ අහනවා මම ඔබ ප්‍රශ්න අහනවා ඔබ කැමතිද උත්තර දීපන්. ඔබ ඉඳගෙන තනින් උතුරු දෙය ගින්නක් ඇති වෙලා තියෙනවා. ඔබට කියන්න පුළුවන් ඉති මේක ගින්න කියලා ඔබට කියන්න පුළුවන්. පුළුවන්. ඒසට මම අහනවා මේ ගින්න හටගත්තේ මොකක් නිසාද කියලා. ඒ කියනවා තනකොළ ටිකකින් හටගත්ත ගින්නක් කියලා. ඒතර උඹ දන්නවා දකුණු දිශාවේ ගින්නක් තියෙනවායි කියලා. උඹ දන්නවා දකුණු දිශාවේ ගින්නට හේතුව තනකොළ ටිකක් තින කට්ටවලා කියලා. ඊට පස්සේ දැන් ගින්න නිවුණා. ඊට පස්සේ මම ඇහුවත් එහෙම දැන් ගින්න නැද්ද කියලා දැනතුනේ නැහැ. ඒකට ඒක හට ගන්න ඉන්ධන නැහැ. දැන් ගින්න කොහෙට ගියේ? ඉතින් ඒකට සාහස මේ ගින්න ආවල් තැන ගියා කියන එක සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයිනේ. කියලා ඒ ඒක මේ ඒත නේත උපේති. එහෙම කන්නේ. ආ ඒක තමයි ප්‍රශ්නයක් අහන්නේ. ගින්න තිබ්බ තිබ්බට හේතුව දාන්න. ගින්න නැති වුණා හේතුව නැහැ. දැන් මේක කොහෙද ගියේ කියන ප්‍රශ්නේ කොහොමද ඔබ දැන් මේ තථාගතයන් වහන්සේ මොකද වෙන්නේ කියලා අහන්නේ කියලා සරුවචාන්සේ බොහොම ලස්සනට කෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා මන්දේ විතරක් කටේ තියලා කාපන් කියනවා වගේ ලෙල්ලත් එක්ක මෙතෙක් කල් කකා හිටු මීහරකෙක් වගේ කකා හිටු මිනිසයාට ලෙල්ල ගලවලා කටේ තියලා කියනවා දැන් උඹම කියනවා ගින්න දකින්න පුළුවන් ගින්නට හේතුව දකින්න පුළුවන් දුක දකින්නත් පුළුවන් දුකේ හේතුව දකින්න පුළුවන් නිරෝධය දකින්න පුළුවන් නිරෝධයේ හේතුව දකින්න පුළුවන් දැන් මේ ගින්නට මොකද උනේ කියලා හෙවොත් මොකද කියන්නේ ඒක උතුරු දිශා තියෙනකොට නම් දකුණු දිශාවේ ගියයි. නැගිනේට ගින්න ගියාට පස්සේ කොහටද ගියේ කියලා කියලා මේ අග්ගිවච්ච ගොත්තට මේ වච්ච ගොත්ත මෙයාගේ නම සමහරලාට වෙන සූත්‍රයක් තියෙනවා අග්ගිවච්ච ගොත්ත කියලාම. එතකොට මේ මිනිහට අග්ගිවච්ච ගොත්ත කියන්න පුළුවන් මොකද මම ගින්නර ගැන බුදුනාංශ දෙන මේ නිදහසට කාරණාව අනුව තමයි එයා තීරුම් අරගන්නේ අපි මේ අහන ප්‍රශ්න කවදාවත් දුක හෝ දුක නැති කිරීමට අදාළ නොවන නිසායි මේ නිවන් ලැබුණට පස්සේ මනුස්සයා කතරගම පැත්තට යනවද උතුරු පැත්තට යනවද දකුණු පැත්තට යනවද කියලා අහන්නේ වර්තමාන මේ සතිය කියන සරලකම වර්තමාන මේ එළඹ සිටීම කියන අහිංසකකමවත් නැති අතිපණ්ඩිතකම නිසා ඒක ඉතින් කාගවත් දුර්ලකම නෙවෙයි විඥානයේ හැටි. එයා අනවශ්‍ය ප්‍රශ්න වර්ගයක් ඉදිරියට දාගෙන අර කලියුත්ත පැත්තක දාන. ඊතලේ ඇන්ලා තියෙද්දි ඊතලේ ගලවන්න ඉස්සලා කියන බෑ බෑ මේ ඊතලේ විද්ද කවුද කියපන්. නැත්තම් මං ගලවන්න දෙන්නේ. මේකට තියලා විෂ කොහෙන්ද ආවේ කියලා කියපන්. විස මොනවද කියපන්? කොයි දිශාවෙද ආවේ කියනකම් ගලවන්න දෙනවා කන රත් වෙන්න දෙකක් ගහලා ඊතල හැරන් දාන්න බෑ මොකෝ ඊ වදිලා තියෙනකම් විස කනවනේ. කරන්න තියෙන ඒකනේ ඌට ගහුවා වගේ තමයි පේන්නේ. කණ්ඩ දෙයක් ගහලා කටවහලා ඊතල හැරන් දාන්න ඕනේ. බුදුරජාණන් කියන්නේ ඒකයි කරන්න තියෙන්නේ. ඉතින් ඊතලේ අයිතිකාරයෙක්වත් දුන්නේ ඊතලේ මගේ. උඹට ඕනේ අයිතිවාසිකමක් නැහැ ගලවන්න. කියපන් විද්ද රජ කෙනෙක්ද කියලා. විදි කියපන් විද්ද මොන මේක පොළොන් විසද තියෙන්නේ මොන විසද කියන්නේ කියලා. කියපන් කොයි දිශාවෙද ආවේ කියලා. මේ ටික තමයි අර දර්ශනීය කියන්නේ අර. මේ තමන් වර්තමාන වශයෙන් සතිය පිහිටල පැත්තක තියේදී අරව පිළිබඳව විවිධාකාර දර්ශන විද්‍යාවක් හදාන දෙපාර්තමේන්තු හදාන අන්ත බෙදාගෙන වවාගෙන කන කෑමක් කරනවා. බුදුනාථගේ දර්ශනයට දර්ශන නොවේ කියන්න බෑ. හැබැයි හැම දර්ශනේ විනාශයක් තමයි මේකේ වෙන්නේ. ඔය කවුරුත් පෙන්වන දර්ශන වලට ඒ නිසා බුදුරජාණන් උච්ඡේදවාදීයි කියලාත් කියනවා. ඔය දර්ශනකාරීන්ද එතෙන් ඒ දැනුම ඇති අයට පිකිනි වෙලෙම කපලා දානවා. කපලදාර දැනුම නැති මනුස්සයාටත් දැනුම ඇති මනුස්සයාටත් නිවන් දොර ඇරලා දෙන්නේ ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්ංගමෝ ඉති හුඟවදෙනෙක් හිතනවා එක්කෝ ඊට වැඩිය මේ නාම ධර්ම වැදගත් වෙයි කියලා රූප ගැනීම ගැලීම පහත් කළ සලකලා භාවනාවට බහින්නේ. තව කෙනෙක් හිතනවා මේ රූප අල්ලනකොට මේ අහුවේයි කියලා නිකන් මේ කඩුවක් අහුණා වගේ, පාංගිරියක් අහුණා වගේ මොනවාරි අහුවේයි කියලා අතක ගා ඉන්නවා. රූප අහුවෙනකන්. මෙතන එහෙම අවුල එකක් නෙවෙයි තියෙන්නේ. Tamange හිතේ ඒ වෙලාවේ බැඳලා තියෙන මේ හැප්පෙන ගතිය, රූපන ගතිය, විඳවන ගතිය. ඒ ගතිය එන තැනට තමයි රූප කියන්නේ. රුප්පචීති රූපං. ඒක අර වගේ හතර ගෙනත් දෙනකම් බලා ඉන්නකොටත් ඒත් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාවට යන්න ඒ මූලික සූදානම අපි කියන පිං. ඒ පින තියනවා කියලා හැකීම තියෙන කෙනාට අල්ලතයි. නැහැ කියන කෙනාට බෑ. ඒක නිසා අපි භාවනාවේදී මේ ධර්ම සාකච්ඡා කරලා බණ කියලා සීලයක් දීලා යාට ඇති කරලා දෙන හැඟීමක් ඔබ ළඟුවේ තියෙන කේම තමයි වෙන පිට දෙක නෑ අන්නේ ඒ දෙක දැක්කන්නාසුළු හැඟීම ඇති කරන්න බෑ කාටවත් තියෙන මනුස්සයර තියෙනවා නැති කෙනා නෑ කියනත් බෑ සමහරුන්ට බණ අහනකොට ඇති වෙනවා ඉතින් ඒ ලොකු සංසින්නකොට කිව්වේ අන්නේ ලෑස්තිලා යන මනස තියෙන කෙනා නිවන් දකින්නට වැඩිය වටිනවා මේ ලෑස්ති වෙලා තියෙන මනස ඒකෙන් තමයි මේ ඔක්කොම ඇති කරලා දෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ඒක බුදුන්ගෙන් ලැබෙන දෙයක් නෙවෙයි. මේ සාසනය කියන එක තත්‍ය දෙයක්, බහුවේ දෙයක්. මට මේක කළ හැකි. ඒ හැකි සංඥාව තියෙන කෙනාට විතරයි සාසනය තියෙන්නේ. ඒකයි කර්ණීය මිත්‍ර සූත්‍රේ පටන් ගන්නකොටම කරණීයන් අත්තු කුසලේන යන්තං සම්පදං අභිදමෙච්ච සක්කෝ කියලා තමයි පටන් ගන්න. යන් තමන්ගේ අත්තු කුසලේ සලකන කෙනෙක්. ඒ සඳහා කටයුතු කරනකොට තිබීතු ಗುಣ 13න් පළවෙනි එක සක්කෝ හැකි සංඥාව. හැකි සංඥාව තියෙන කෙනාටත් මේ බණේ මොකද්දෝ ධෛර්යයක් දෙනවා. හැකි සංඥාව නැති කරන්න හැකි සංඥා ඇති කරන්නත් උදව් කරනවා. ඒක මේ අග්ගි මේ වච්චගොත්තර භවා එනද බුදුන්සේක වාදයට පැමිණිච්ච මනුස්සයට පවා ඇති කරන සුළු පුදුමාකාර කරුණාවක් තියෙන බුදුන්සේ. එසේ වටන්නේ. එසේ කියන උනන්දුව බුදුන්සේක ඕන පැත්තට හරවලා එයාට පෙන්ලා දෙනවා. ඇසි යුතු ප්‍රශ්නයක් නෙවෙයි ඔබ ඇහුවේ හරියට ගින්න නිවුනට පස්සේ කොහෙද ගියේ කියලා අහන එක අභව්‍ය ප්‍රශ්නයක් කියලා ඔබ දැන් ප්‍රකාශ කරනවා වගේ ඔය අහන ප්‍රශ්නෙත් ඒ වගේ ඔය කමඨාන් සුද්ධ කරනට අහන සෑම ප්‍රශ්නයක්ම වච්චගොත්ත ප්‍රශ්න. මේ පේන දේ කියපන් කිව්වහම ඒක කියනවා වෙනුවට අතන අහනවා මෙතන අහනවා සැක කරනවා කොච්චර කවදාවත් තරහ වෙන්න අරගෙන. ලොකු සාන්ති ලියලා තියෙනවා සියක් සැරයක් කියද්දිත් කිව්වොත් 101 වෙනි වතාවටත් අනුකම්පා කරලා කියලා දෙන්නේ. ඒ තියේදිත් 102 වෙනි වතාවටත් අර ප්‍රශ්නේ මහනවා. මම 102ක්ම නම් අහලා නමුත් ඒක කිට්ටු කරගෙන එනවා දැන්. යන යන තැන් වල තිබෙන ඒ එකම දේම පෘථග්ජනකම මේ. ඒකල කියන 102කටත් උත්තර දීපන් අසාධ්‍ය රෝගීනුත් සුව වෙන වෙලාවක් ඇත කියලා ඇතිලිලා තියෙනවා. කුයි වෙලාවක වෙන්න පුළුවන් දන්නේ ඒ දේ. අපිත් මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ ඒකෙන්. ඒක නිසා අපිට නෑ අයිතිවාසිකමක් ඒක අධිකාරී වශයෙන් පාත්තලා යටපත් කරන්න. ඒ නිසා අග්ගිවච්ඡ ගොත්තවත් තුච්ච කරලා කතා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මට තේරෙන මේ කියන්න ගියහම පැටලෙයි මන් දන්නවා. Taman දන්න ටික කාට හරි පුළුවන් වෙච්ච වෙලාවක අහපු වෙලාවක කියලා දෙන්න උත්සාහ කරන්න. අනේ එදාට තේරෙනවා මේ අල්ලගෙන තියෙන දේ sannivedana ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. වෙන මොකක්වත් නැහැ. අපි උප්පන්තියෙන් නිවන් දැකලා තියෙන්නේ. දන්නේ නැහැ. උප්පත්තියෙන් නිවන් දැකලා තියෙන දන්නේ අපි ඉතින් අරය ළඟට කියලා අනේ මට නිවන පොඩ්ඩක් දෙන්න කියලා පිටිසුකා වටිනවා. තව ගෙදර ළඟට කියනවා අනේ මට නිවන පොඩ්ඩක් දෙන්න කියලා පිටිසුකා වටිනවා. මේ ගිනින පාත්‍රයේ තියෙන නිවන තමයි. ඌට ඒක පේන්නේ අර හිඳලා තියෙන ආමරු කෙනෙක් කොච්චර බින්ද පාද ගියත් මොනවවත් ලැබෙන්නේ නැතිලු. මිනිසුන්ට පේනවලු පිටිලා තියෙනවා පාත්‍රේ. මොනවද දාන්නේ කියලා. ඇයි සාරිපුත්‍ර සාන්ති ගිහිලා බින්ද පාද කරලා මැරෙන්න ඉස්ලා කවනවා. ඒ කරපු අකුසල කර්ම. ඒ නිසා තමන් උප්පත්ති නිවන් ලැබලා තියෙන මේ sannivedana ප්‍රශ්නයක් තියෙන්නේ තත්ධර්මයේ නාමයෙන් සාකච්ඡාවක නාමයෙන් ධර්මයේ නාමයෙන් හෙලි කරන්න. ඔය අහන්න තියෙන ප්‍රශ්න අහගත්ත හැකි. තියෙන දේ හෙලි කරන්න එතකොට නිවන එතනමයි. මං හිතන්නේ මේ මේකෙන් අපිට පුළුවන් වෙයි කියලා අග්ගිවච්ඡකොත්ත සූත්‍රය සම්පූර්ණ කරන්න. මේ අදත් අපි කිරුවේ මේ 10 වෙනි දේශනාව. අපි ඊගාදාසිය හම්බුනොත් එහෙම තවදුරටත් මේ ලබාගත්ත වල තියෙන පුංචි පුංචි කැලි තව තවත් පිටි කරමින් කුඩු කරමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ කාලය સમાપ્ત නිසා මෙතෙන් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිරු දිනාට ඒ පංචස්කන්ධේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්සත්තංගමෝ කියන කාරණාව තව තවත් උපවත් කරලා දකින්නත් විස්තර කරන්න ශක්තිය ධෛර්ය බලය පිණිස ධර්මදේශනා හේතු වාසනා වේවා කියලා දැන් අපි පොඩි චාරිත්‍රාක් කියනවා මේ ධර්මදේශනා ඉවරෙච්චාම ඒ සම්බන්ධ ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් සුළු වෙලාවක් කරගෙන ධර්ම සාකච්ඡාවක නාමයෙන් මත ප්‍රකාශන ප්‍රශ්න තියෙනවා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා. ඒක නැත්තම් අපි මේ ඊතාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ ධර්ම දේශනා සවන සැසිවාරය સમાપ્ત කරන්න බලාපොරොත්තු ඊතාවතා ච අම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා